අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අඟහරුවාද මේ මේ බ්‍රහස්පතින්දා මේ වගේ නිස්සරණවනේ කාලයක් තිස්සේ චාරිත්‍රානුකූලව හමු වෙලා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා විශේෂ විපස්සනාවට බර ඉතින් ඒ සඳහා අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ සූත්‍රයක් සම්ප්‍රදාන කූලව මාත්‍රකාව වශයෙන් ඉදිරින් තියන දවසේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන්. ඒ සඳහා අපි සූත්‍රයක් ගත්තාම ඒක සූත්‍රයකින් සමහරට මාතෘකා 20 30 40 50 උපය ගන්නවා. ඉතින් ඒ කාලෙන් කාලට අපි වගේ සූත්‍ර අරගෙන දවසින් දවස සූත්‍රෙ දිගේ ඇතුළට බැස ගැනීමක් දේශනාවක් දේශනාවලියක කොටස් කරගෙන දිගට පවත්වනවා. ඉතින් මේ අද ඉදිරියෙන් තියාගත්ත කොටස උපුටා ගන්නා ලද්දේ භග්ගවිශාන සූත්‍රයේ ඒක බුද්ධ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති පොත් රාශියෙන් එක පොතක් වෙන සුත්ත නිපාතේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒක මේ සූත්‍රයත් බොහෝ සූත්‍රات ගාථා වලින් සමන්විතයි. නැත්නම් ගොඩක් මේ සුත්ත නිපාතේ පොතේ තියෙන්නේ ගාථා ධර්ම ගොඩාක් දාර්ශනිකයන්ගේ අවධානයට ලක් වෙච්ච වෙන විදිහකට කියනනම් එකම පොතට වැඩිම අර්ථකථන රාශියක් දීලා තියෙන පොත. මොකද ඒකේ භාෂාව බොහොමත්ම ප්‍රාග් භාෂාවක් තියෙන්නේ. ගාථා බන්ධනට යනකොට තවදුරටත් ඒක හැඩ වෙලා තියෙනවා. ඒ නිසා එක එකනා එක එකනා බලන විදිහට විශේෂාර්ථ මතුවෙනවා. විශේෂයෙන් පසුගිය අවුරුදු 50 විතර කාලය ඇතුළත හරියට අර්ථකථන ඉන්න පටන් ගත්තා. ඉතින් මේ කග්ගවිසාන සූත්‍රයේ ગાථා 40ක් කින් සමන්නාගතයි 41ක්ම තියෙන ඇත්තරම ඒකෙන් අපි මේ 39 වෙනි ગાතාවටයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අලුතෙන්ම වගේ සම්බන්ධ වෙන කෙනෙකුට ඒ ප්‍රශ්නයක් පතු වෙනවා කලින් සූත් බණ ටික නැත්තම් ગાථා ටික අහන්න නැතුව මේ 39 ට කෙනිය සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් ඒක මේ ගාථාව සඳහා දීලා තියෙන අර්ථකථන බලනකොට ඒ බර ගණ්ඩ දෙයක් ඇත්තේ නෑ මොකද මේ එක එක ගාතාවක් එක එක පසේ පුත්‍රජානන් වහන්සේ නමකගේ උදාන ගාතාවක් වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා මේ ගාතාවල් සියල්ලම එක වැලට අමුණලා තියෙන්නේ එක සූත්‍රයකට අමුණලා තියෙන්නේ මේ ගාතාවල් වල සියල්ලකේම අවසාන පදය නැත්නම් ධ්‍රුව පදය එකක් වෙලා තියෙනවා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා ඉතින් මේ ගාතා 40කින් 40ක්ම ඉවර වෙන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඒ නිසා මේක කග්ග විසාන කියන නම මේ පොදු වචනේ ඉදින් තියාගෙන සූත්‍රය නම් කරලා තියෙන කග්ග විසාන සූත්‍රය කියලා. ඉතින් ඒ නිසා එක එක ගාතාවක තියෙන එක එක උදානයක්. ඉතින් ඒක පසේ පුත්‍රජාන් වහන්සේ නමක් මේ පසේ බුද්ධ රාජ්‍ය ලබාගත්තට පස්සේ උදන්නනු ආකාරය කියලා තියෙනවා. ඉතින් මේ උදන්නනු ආකාරය තව කෙනෙකුට sannivedana කරන්න පුළුවන් ගතියක් පසීපුත්‍රජාන වහන්සේලාට නැහැ. ඒකයි පසීපුත්‍රජාන වහන්සේ කියන්නේ ඒක සාමාන්‍යයෙන් සුද්ධ පසීපුත්‍රජාන වහන්සේ අඳුරන්නේ ගොළු බුද්ධයි කිය. වචන ප්‍රකාශ කරන්න හෝ අදාසුමාරු කරන්න බෑ මේ පැත්තෙන් නමුත් තාන්තිකබ් බෙදපාම සුඛී හෝතු කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව බණ කියමනක් කරලා නැහැ. ඒ බණ කියමනක් කරන ඒ කියන බණ අනුන්ට තේරෙන තේරිලා අනිත් කෙනත් නිවන් දකින ශක්තිය උතුම් ශක්තිය තියෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට විතරයි. එතනින් ගියාම ශ්‍රාවක බුදුරජාන් වහන්සේ නමකට නැත්නම් රහතන් වහන්සේ නමකට පණ කියන්නත් පුළුවන්. හැබැයි කවුරු හරි උදව් කරන්න ඕනේ. රහත් වෙන්න උදව් කරලා පස්සේ සමහරත්තන්න බණ කියන්න පුළුවන් සමහරත්තන්න බෑ. පස්සේ බුදුරජාන් වහන්සේට කවුරක්වත් උදව් කරන්න ඕනේ ස්වයම්බුද්ධයි ඉන්සා සම්බුද්ධ කියනවා සම්බුදුරජාන් වහන්සේට තියෙන අඩුපාඩු තමයි <clears throat> බණ දේශනා කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේලා මේ කියන උදාන ගාතාවල් සම්මා සම්බුදුචාන් වහන්සේ නමක් තමන්ගේ ශාසනය ලස්සන කරන්න, තෙදවත් කරන්න දේශනා කරනවා කියන අර්ථය ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අටුවාචාරින් වහන්සේලා මේවා පතිපුත්‍රචාන් වහන්සේලාගේ උදාන ගාතාව විදිහට සඳහන් කරලා තියෙනවා. ඒකට වර්තමානයේ විවේචනාත්මකව දෙන අර්ථකථනය තමයි මේ ගාතාවල් වලින් නැත්නම් මේ සූත්‍රෙන් දිගටම කියන්නේ තනි ඒකලා වාසය ඒකෝචරි එක්ක හැසිරීම දෙවන්නේක් නැතුව හැසිරෙන අද්විතීය ගතිය ඉතින් ඒක මේ ආගම විසින් කැමති රීති ගතියක් තියෙනවා ආගම වැඩිම කට්ටිය රැස් කරනවා එකතු කරනවා බෙර ගහනවා පින්කම් පවත්නවා ගෝසා පවත්නවා කාහල නාද පවත්නවා අනිකුත් ආගම් කරන වැඩ ටික කරනවා එතකොට මේ බුදුහාමුදුරුම දේශනා කරලා තියෙන සමහර සූත්‍රවල එක දිගටම දිගින් දිගටම ඒකෝචරේ එකක්ක විශාන කප්පෝ ඒකෝචරේ එකක්ක විශාන කප්පෝ කියලා තියෙන නිසා මේ ඒකචර භාවය ආගමට කරප්පම් වෙයි. ආගම කරන කට්ටිය, දහාගම කරන කට්ටිය තනි වැහැසිරීම දකින්නේ ආත්මාර්ථකාමී වැඩක් විදියට. තනිව නිවන් දකින්න හදනවා. ඒකට වැඩිය මේ ගෝසාව තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රය කොන් වෙලා තියෙනවා. ඒ නිසා කවුදක්වත් බණකට ධර්ම මාතෘකාවකට ගන්නෙ නැහැ. කලාතුරකින් තමයි ඒක මේ නමවත් ඇහෙන තියෙන්නේ කඟ වේනගේ තනි අඟ වගේ තනිව හැසිරෙන්නේ කියලා. නමුත් මේ තනිව හැසිරෙන කෙනා කඟ වේනගේ තනි අඟ වගේ බලවත් කෙනෙක්. ඉතින් මේ ආගම කරන්නේ මනුෂ්‍යයාගේ ප්‍රබලතාවය කඩලා බිඳලා දාලා ඒ මනුෂ්‍යයා කෙනෙක් නැතුව ඉන්න බැරි විදියට කොන්දපණ නැති එහෙම නැත්නම් සමාජශීලී නෝන්ජලෙක් බවට පත් කරලා තියෙනවා. මේ තනිව හැසිරෙන්න හැසිරෙන්න තෙදවත් වෙන බලවත් වෙන මේ ශක්තිය ගන්න බුදුහාමුදුරෝ පොඩ පැත්තක තියලා පස්සේ බුදුහාමුදුරෝ ඉස්සරහින් තියලා කියලා තිනේ තනිව හැසිරෙනකොට සමාජශීලී වෙන්න නැති ගතියක් තියෙනවා. එදා පුළුවන් තරම් සමාජශීලී වෙන්න, රැල්ලට වැටෙන්න, රැල්ලට යන්න ඒකට තමයි ආගම තියෙන්නේ. ඒතර මේ ඒකචර භාවය තනිව හැසිරෙන ගතිය කොන් වීමක් තියෙන නිසා වෙන්න මේ සූත්‍රේ කොන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකටම මේ ගාථාවල තියෙන අර්ථය උදව් කරනවද නැද්ද කියන එක පක්ෂග්‍රාහීව නැතුව විවෘතව තියාගන්න කියන එකයි මගේ ආරාධනාව. අපි අර්ථය ගනිමු. අරගෙන බලමු මේක තනිව කොන්වීම සඳහා වින්විච්‍යතන භමණක් තේරෙන අනික් අයට නොතේරෙන ගාතාවක්. එහෙම නැත්නම් සමාජශීලී ජීවිතයකට යම් හේතුවක් නිසා යම් කෙනෙකුට වැටෙන්න වුණා නම් ඒතිෙද්දිත් මේ සූත්‍රයේ තේරුම් ගන්න බැරිද? අර්ථය ගන්න බැරිද? ගත්තට පස්සේ මේ පුද්ගලයා ඒ තමන් ගත කරන මේ සමාජශීලී ජීවිතයෙන් අබිනිෂ්ක්‍මණයක් කරන්න එකලා බවට පැමිණීම අත්‍යවශ්‍යද? එහෙනම් දැන් කැමති කෙනෙකුට එකලා වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට තමන් ගත කරන ජීවිතයේ මේ බණ ඇහුවට පස්සේ සාර්ථකව ගත කරන්න පුළුවන් ද කියන මේ මාතෘකා ටික පොඩ්ඩක් විවෘතව තියාගෙන ඉන්න. ඒ විවෘත භාවය මේ ගාථාවෙත් අර්ථකථනයක් දෙනවා. මේ ගාථාවේ අපි මේ ගත්ත 39 වෙනි ගාතය ප්‍රධාන වශයෙන් පෙන්වන තියෙන්නේ මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ. ඉතින් මේ විපස්සනාවකට නැත්නම් විපස්සනා ධර්ම දේශනාවකට මුල් කරගත්ත මේ මෙත්තා උපේක්ඛා කරුණං විමුක්ත අතීවම ආතීවමානෝ මුදිතංච කාලී මෙත්ත කරන මුදිතා උපේක්ෂා කොහොමද අපි සම්බන්ධ කරන්නේ? ඒ පෙළ ගැස්මේ දැන් මේ ගාතාවේ තියෙන්නේ මෙත්ත උපේක්ඛා කරුණා මුදිතා කියලා. ඒක මේ ගාථා බන්ධනයේ නිසා ගාථා බන්ධනයට අවශ්‍ය නිසා පිළපත මාරු කිරීමක් මිස මේ අටුවාවපව පිළිගන්නම මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා කියන එක තමයි මේ ගාථා බන්ධනයේ සුසු විදියට මෙත්ත උපේක්ඛා කරුණා මුදිතා කියන එක දක්වලා තියෙනවා. අපි සාමාන්‍ය පෙළපත ගත්තොත් මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා කියන එක ඒක විපස්සනා පෙළපතෙත් නැත්නම් විපස්සනා ඥාන પરම්පරාවෙත් බොහෝමත්ම ප්‍රසිද්ධයි. මේක තමයි සමත ක්‍රමයේද එහෙම නැත්නම් චේතු විමුක්ති පැත්තෙන් බලනකොට පෙන්වන්න පුළුවන් පළපත විපස්සනා පැත්තෙන් පෙන්න විපස්සනා ඥාන දර්ශනියත් පටන් ගන්නෙ මෙත්තාවෙන් තමයි. ඊට පස්සේ කරුණාවට වැඩෙනවා ඊට මුදිතාට වැඩෙනවා ඊගාට තමයි ප්‍රඥාට වැඩෙන්නේ. එතකොට සංඛාර උපේක්ඛාවෙන් අපි සෝවාන් මාර්ග ඥානය දක්වා තියෙන ඥාන પરම්පරාවෙත් මුලින්ම තියෙන්නේ මෙත්තා මෙත්තා කියලා කියන්නේ තමන්ගේ ශරීරයට තමන් මෛත්‍රී කරගන්න බැරි කෙනෙකුට මොනම ආධ්‍යාත්මයක්වත් නැහැ. ඉතින් ඒක නිසා අපි ඉස්සරලා මේ ගාතාව අර්ථය පෙන්වන විදිහට අපි බලමු මේ සම්ප්‍රදායනුකූලව දැන් සමත ක්‍රමයට මේ මෙත්තා කියන වචනය කොහොමද අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ? ඒක තියෙනවා ිතසුක උපනායන කම්මිතා සංඛ්‍යාත මෙත්තා කියලා. හිත සුව බව. එහෙම නැත්නම් හිත සුඛ. Tamanට හෝ අනුන්ට හෝ හිත සුව සැලසීම සංඛ්‍යාත ගතිය තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මෛත්‍රිය ජීවත් වෙන හැම සතෙකු විසින්ම හැම සතුන් විශේෂයෙන්ම පවත්නවා නම් ඒක මෙත්තා වරිත ලෝකයක්. නමුත් මේ ආහාර දාමේ ඊට හාත්පසින්ම වෙනස් සතෙක් තව සතෙක් මරාගෙන කාලා ජීවත් වෙන්නේ පරිණාමයේ සිද්ධ වෙන්නේ ඒ අතින් සංසාරේ සිද්ධ වෙන්නේ ඒ අතින් ඒක නිසා <clears throat> මේ මෙත්තා පරසත්තාන හිතාන භාව ලක්ෂණා කියලා සමහරලාට මේක පාළිය සඳහන් කරලා තිනවා හිතසුව සැලකීම සත්‍යුන් විශේෂයි ජීවිත වෙන සත්වයන් විශේෂයි සජීවී වස්තුන් විශේෂයි අවිඥානික වස්තුන් විශේෂයි හිතසුව සලසන ගතිය කොච්චර දුරට Taman ළඟ තියනවද කියනවනම් මේ පුද්ගලයා ඒ තරම් ආධ්‍යාත්මිකයි ඒ තරම් ආගමනුකූලයි. ඉතින් ඒකෙදි සම්ප්‍රදායනුකූල මෛත්‍රී භාවනාව උගන්වනකොට ඒක කියන්නේ ඉස්සල්ලාම Tamanට මෛත්‍රී කරගෙන ඒ මෛත්‍රිය Tamanට වැටහෙන ක්‍රමයක් තියෙනවානේ. Tamanට දැනවෙන ක්‍රමයක් අන්නේ දැනවෙන ක්‍රමය Taman අවට ඉන්න අයට දෙන්නේ. Tamanට මෛත්‍රී වැටහෙන්නේ නැත්නම් Tamanට දැන වෙන්නේ නැත්නම් ඒක නිකන් වචනයක් විතරක් වෙනවා. නරක නෑ. අපි අසභ්‍ය වචන කියනට වැඩිය පරුස වචන කියනට වැඩිය මෛත්‍රී සාගත වචනේත් හොඳයි. ඒකේ මේ මෛත්‍රී වඩන්න ගන්න හිතත් හොඳයි. හැබැයි ඒක Tamanට වැටහෙන්නේ නැත්නම් බූරුවක පිටේ හකුරු පැටව වගේ බූරුවට හකුරු රස තේරෙන්නේ ඒක උස්සගෙන යනවා. ඒ නිසා බූරුවා හකුරේ රස දන්නේ හැබැයි හකුරු තැනකින් තැනකට සංකපණය කරනවා. ආන්නේ වගේ මෛත්‍රිය තියෙනවා පැති දෙකක්. මේ වැටහෙන අවබෝධ කරගන්න මෛත්‍රිය සහ නිකම් වචනයට සීමා වෙච්ච මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රිය විස්තර කරනකොට මෛත්‍රී වචී මනෝ කර්ම, මෛත්‍රී වචී කර්ම සහ කාය කර්ම කියලා තුනක් තියෙනවා. මනෝ කර්ම කියලා කියන්නේ අනුන්ට හිංසා කරන අහිංසහි හිංසාව වෙනුවට අවිහිංසා හිතවිල්ල. ව්‍යාපාදේ වෙනකොට අව්‍යාපාද හිතවිල්ල. ඉතින් මේ ව්‍යාපාද අවිහිංසා හිතවිල්ල පවා ලෝකයට සාන්ති කරයි. සාන්තිදායකයි. මොකද අපේ හිත නිතරම තියෙන්නේ අභිජ්ජා ව්‍යාපාද දෙකේ. අර ද්වේෂය සහ ව්‍යාපාද දෙකේ තමයි අපේ හිත උදේ ඉඳලා හැඳ වෙනකන් තියෙන එකයි අපිට මේ නුරුස්නා ගතිය තියෙන්නේ. මට හිතෙනවා මෙහෙම කියන්නේ අපි හැම චිත්තක්ෂණයෙම Tamange කයට වෛර කරමින් ජීවත් වෙනවා. ඒක නිසා අපේ කයට හිත තිබ්බ ගමන් හිත නුරුස්නා ගතිය වලට එනවා. ඒ තරම්ම අපි වර්තමාන මේ කය පවත්වන ක්‍රමයට අකමැති, ඒක නුරුස්නා ගති, ඒක ඇඟරිදෙන ගතියක්. ඒ නිසා අපි නිතරම ඉරියව් මාරු කරමින් ඉන්නේ. මේ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛ සත්‍ය කෙනෙකුට අවබෝධ කර ගන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු කරන තේ ඉරියව් හිටියා නම් දුක කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එච්චරම නෑ. ඉතින් මේ සඳහා තියෙන මේ නුරුස්නා ගතියට අපි යාන වාහන සුඛෝපභෝගී වස්තු අතට බයට වැඩකාරයෝ දාගෙන මේ ඉන්න ඉරියව්වේ තියෙන අපහසුතාවයේ බාහිර සුඛෝපභෝගී වස්තු වලින් හදා බෙදා ගන්න හදන කරන පොහොතත්කම කියලා කියන. ඔකට අමනකම කියලා කියනවා. මේ සත්‍යයට තේරුම් ගන්න බැරි කොන්දපණ නැති නෝන්ජලියෝ ඉන්නේ ඉදුන් හිටින් ඉරියව පහසුව නැති නිසා අතට පයට වැඩකාරෝ තියන ඇල්පැන් උඩු පැන් ලං කරගෙන යාන වාහන හදාගෙන සුඛෝපභෝගී කරගෙන මේ Tamanට එක ඉරියව්වක ඉන්න බැරි බව පේන්නවත් කියන්නේ. ඒක නිකා මේ මේ සැපෙන් සම්පත්තියෙන් පොහොසත්කමින් යටපත් කරන හදනවා. ඒක නිකන් කුෂ්ඨ රෝගියෙක් ඇඳුම් ආයිත්තන් දාලා සලකන්න හදනවා වගේ. ඒ වෙනුවට මෙත්තා තමයි හිතසුව උපනායන ලක්ෂණ. මේ හිතසුව එළවන කැමැති බව Tamange ඉරියව්වෙන් පෙන්නන එක විපස්සනා මෛත්‍රී කියලා කියතයි. එහෙම ඉරියව්වෙන් පෙන්න ගන්න බැරි කමට වචන කතා කරමින් මෛත්‍රී භාවනා කරන එක විපස්සනාවේදී උපහාසයට ලක් කරනවා. උසුළු විසුළුවට ලක් කරනවා. හැබැයි සමත ක්‍රමයේදී එච්චර උසුළු විසුළු කරන්නේ මොකද නරක වචන කතා කරනට වැඩිය මෛත්‍රී සාගත වචනයක් හරි හොඳයි. නරක හිතවිල්ලක් ව්‍යාපාද අවිද්‍යා හිතවිල්ලට වැඩිය අව්‍යාපාද අවිහිංසා හිතවිල්ලත් හොඳයි. නමුත් ඒක ක්‍රියාවත් කරන තැන තමයි Taman ඉන්න ඉදුම් හිටුම් ඉරියව්වේ ඉදුම් හිටුම් පහසුකම් සලස ගන්න දන්නවනම් සලසගනේ Taman ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ පහසුව කියන්න පුළුවන් නම් කාට හරි මම ඉඳගෙන ඉන්නකොට මට මෙන්න මේ ආකාරයෙන් දැනෙනවා. ඒකේ තියෙන සමබර භාවයේ සහ විසම්බර භාවයේ පහසුතාවයේ සහ අපහසුතාවයේ ඉතියාට විපස්සනා වෙයි කියලා දෙන්න ඉතරමයි. නමුත් කෙනෙකුට තමන් සවසේ ඉඳගෙන ඉන්නවද නැද්ද කියලා කියන්න බැරි නම් තේරෙන්නේ නැත්තම් එයා ඒ වෙනුවට සීල ලෝක සත්‍යයට මෛත්‍රී කරන්න හදනවා නම් gedittu මරගාතේ ලෝකට පරකාසි කියලා කියන්නේ ඕක. ඉතින් අද සාමාන්‍යයෙන් මේ විපස්සනා භාවනාවට ඉන්සිලා ලංකාවේ පුරාමත් තිබුණේ ඕක. අදත් ලංකාවේ හැමතැනම තියෙනෙත් ඒක මේ Tamanට මෛත්‍රී කරනකොට දැනෙන ගතිය පැත්තක තියලා. නැත්නම් ඒක හදා බෙදා ගන්නව වෙනුවට අර මෛත්‍රී වචන ටිකක් නැවත නැවත කියමින් මොකද්ද මේ ආස්වාදයක් ලැබෙනවා. අපි මේ විදිහට මෛත්‍රී වචන ප්‍රකාශ කරමින් නරක වචන වළක්ව ගන්න එකේ පිටක් තියෙනවා. ඒයින් සතුට වෙනවනම් ඒක ගක් වෙලාවට විවේචනාත්මකව කියන්න පුළුවන් සමහරට චෝදනාවක් ලක් වෙන්න පුළුවන් සමත ක්‍රමය කියලා කියන්න පුළුවන්. විපස්සනාවදී කියන්නේ මෛත්‍රී කරන තමන්ට වැටහෙන දේ. වැටහෙන දේ මෙච්චරයි. මට ඉඳගෙන ඉනකොට මේ මේ පහසුකමක් වැටහෙනවා. එතන මේ මේ අපහසුකම් වැටෙනවා. මම ඇවිදිනකොට සක්මන් කරනකොට මේ මේ පහසුකම් වැටෙනවා. මේ මේ අපහසුකම් වැටෙනවා. මම හිටගෙන ඉන්නකොට මේ මේ පහසුකම් වැටෙනවා. මේ මේ අපහසුකම් වැටෙනවා. මම නිදාගෙන ඉන්නකොට මේ මේ පහසුකම් වැටෙනවා. මේ මේ අපහසුකම් වැටෙනවා. ඒ නිසා ඉඳගෙන ඉඳලා හිටගන්න හිතෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඉඳගෙන ඉඳලා හිටගෙන ඉඳලා ඉඳගන්න හිතෙන්නේ මේ කාරණාව නිසා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට වෙනස මේකයි. ආදි වශයෙන් ඒ ඉරියව්වේ Taman වර්තමාන වශයෙන් අස්පනා පිට විඳිනදී දන්න කෙනෙකුට ඕනේ ලයිසන් එකක් දෙන්න පුළුවන්. ඔබ හැම ඉරියව්වෙම පහසුවෙන් හිටපන්. ඒ බුදුහාමුදුරුවෝ දෙන දෙයක්වත් යමරජුරෝ දෙන දෙයක්වත් අධිකාරී බලයක්කින් ආණ්ඩුවෙන් දෙන එකක්වත් නෙවෙයි. ඒක මානව අයිතිවාසිකම. ඉතින් ඒක දන්නේ නැති නිසා තමයි මේ නලියන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවාද නලියන කට්ටියට දඟර නැටුම් කියලා ගිනස් ගිනස් පොතේ නම දීලා තෑගි දෙනවා. උඩරට නැටුම් නටනකොට වාතර නැටුම් නටනකොට තෑගි දෙනවා. බුද්ධ ඥානසේ කියන පුළුවන් නම් ඒක තැනක විනාඩි 5ක් හිටපන්. එල්ලෙන්න පෙරලෙන්න නැතුව ඔන්න දෙනවා තෑග්ගක්. එක එක්කත් එන්නේ නැහැ තරගෙට. තරගෙට ඉදිරිපත් වෙන්නේවත් නැහැ. මොකද එකෙකුටවත් බෑ නලියන්න නැතුව එක තැනක ඉන්න. ඒ නිසා බුදුහාමසගේ රූපයක් තියා ඉන්නවා මැටි බුද්දෙක් එල්ලෙන්න පෙරලෙන්න තිබ්බ දැන තිබ්බා. ඉතින් කච්චියට තේරෙන්නේ නැහැ මේ හැම බාහන මැදස්ථානකම අයි බුදු පිළිමයක් තියලා තියෙන්නේ. ඒ පිළිමේ නලියන්නේ නැහැ. නලියන්න නැත්නම් මැටි වෙන්න ඕන. මැටි වෙන්නේ නැතුව නලියන්නේ නැතුව ඉන්නවනම් බුදු වෙන්න. මිනිස්සු ලේමස් සහිතව සිම්පිත් සහිතව නලියන්නේ නැතුව ඉන්න බුදු වෙන්න ඕන. අන්න ඒක අගය කරන එකට කියනවා මෛත්‍රී කියලා. නලියන්නේ නැතුව එක තැනක හොඳට පහසුකම් ගිහලා හරිබරි ගිහලා වාඩි වෙලා කල්න චිත්තක්ෂණ කීයක් මට ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා. ඒකට අපි ලොකු සාංශ මතක් කරේ ඉඳ ගන්නකොට ඇද්දක වහගෙන ඉත දාලා බලන්න මගේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබරද කියලා. ඉඳ ගන්නකොටම කුරුසෙට තියලා එන ගැව්වා වගේ අඩලෙට අඩපට්ටලෙට වාඩි වුණා නම් ඒ ටික වෙලාවක් යනකොට දඟලනවා. උදාහරණයක් වශයෙන් හිතන්න රිලෙවෙක් වලිග උඩ වාඩි වුණා කියලා. ටික වෙලාවක් යනකොට වලිග රිදෙනවා. ඉතින් ඔය දැන් උඟ දෙනකොට වලිගයක් තියෙනවා වගේ නලියන්නේ. වලිග උඩ වාඩි වෙලා වගේ. ඉතින් වලිගේ පැත්තට දාලා වාඩි වෙලා බලනවා මේ හරියට බලන්න රිලවට කිලින් වාඩි වෙන්න බැරි විදියට නේ වලිගේ හිටලා තියෙන්නේ. ත්‍රිකෝණේ වගේ වලිගේ හිටිනවා කෙලින්ට අත්තක් උඩ වාඩි වෙන එක ලාභයි ඌට. ඒ නිසා උලක් උඩ වාඩි වෙන එක ලාභයි. මොකද වලිගේ හිටලා තියෙන ත්‍රිකෝණේ කෙලින් හිටවන්න බැරි විදියට. දැන් බැබුන්ගෙත් තියෙන වලිගේ වගේ ගුලියක්. මිනිස්යාගේ ඕක නැහැ. හැබැයි හොඳට බලන්න ඇට ඇට කුට්ට මේ යටම ඇටේ වලිගෙම තමයි තියෙන්නේ. ඉතින් ඕක හරියට පටල කරගන්න බැරි මිනිසයාට ඉතින් අර ගාය මේ ගාය ඉන්න බෑ නලියනවා. ඉතින් මෛත්‍රිය වැඩි කෙනාට විපස්සනා වැඩි කෙනාට තිබ්බ ඉරියව්වේ ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න හෙට අදට වැඩිය හෙට ඉන්න වග බලා ගන්න. ඒක සඳහා පළවෙනිම දේ තමයි වාඩි වෙනකොට පට්ටලියට වාඩි වෙන්නේ. ඒක කවුරුවක්වත් දන්නේ නැහැ. උඟ කෙනෙක් දඬු වෙනවා. මිරිකලා වාඩි වෙනවා. අනික් අයට පෙන්වන්න පුම්බනවා. ඉතින් මංසාව විශාල වෙහෙසකටපත් වෙනවා. දඬු කන්දේ ගැහුවා. ඉතින් මෙන්න මේ දේ විපස්සනාට ගැලපෙනවා, මෛත්‍රියට ගැලපෙනවා. ඉතින් ඒකෙදි අටුවාව පවා පිළිගන්නවා සමත භාවනා අටුවාව පවා පිළිගන්නවා මේ මෛත්‍රිය පටන් ගන්න ඕනේ තමන්ගේ කයට තමන් මෛත්‍රී කරලා ඒ ලැබෙන මෛත්‍රියේ සුවය තමයි අනුන්ට දෙන්නේ. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම නිදර්ශන දෙකක් ඉනහර පානවා. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තුනක් ඕන දෙන්න පුළුවන් නිදර්ශන. හොඳ දැන් මේ කාණ වැසනේ වතුර සීතලයි නාන්න හිත දෙන්නෙත් නැහැ. ඒ වෙනකොට ගිම්මාන ඍතු හිතන්න කියන හොඳටම අවුව පායලා අවුව තියෙන වෙලාවක උතුරාගෙන යන දිය දිය බුබුලක් ගාවට යනවා. උතුරලා වැක්කෙරන ඒ කියන්නේ අත දාලා වතුර ගන්න ඕනේ ගිය ගමන් වතුර ගන්න පුළුවන් එකක් ගාවට ගිහිලා හුත්ත පට්ටමක් දහනේ වතුර බාල්දිය බාල්දිය ඇඟට දානකොට තමයි දැන සිසිලසක් තියෙනවානේ. කිම්හානේ දැන සිසිලස. අන්නේ වගේ මම සුවපත් වෙමා කියලා තමන්ගේ ඇඟ සකස් කර ගන්නකොට ඇඟ සැහැල්ලු කර ගන්නකොට නැත්තම් සුවපත් වෙමා කියලා හිතනකොට තමයි දැනෙනවනම් යම් කිසි ඉස්පාසුවක් හිතසුව ගතියක්. ඒක දැනෙන්නේ නැති කෙනා තව කෙනෙකුට මෛත්‍රී කරන්න තරම් පෝසත් කෙනෙක් නෙවෙයි. ඒක දැනිලා යම් කිසි කෙනෙකුට වතුර බාල්දි ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඇඟේ සිසිලත දැනෙන්න ඇති බොහෝ කාලයක් පවතින ආසේ, යෝගෙන් පිරිසිදු වන්න ආසේ. Tamange හිත පිරිසිදු වෙමින් සිසිල් වෙමින් තව ඉස්සරහට කලබලයක් ආවත් දරන්න පුළුවන් මට්ටමට මෛත්‍රී ආවොත් එතන තමන්ගේ මෛත්‍රී භාජ්‍ය තමයි භාජනේ පිරුණොත් පිටලා වැක්කෙන ටික විතරයි කාට හරි දෙන්න පුළුවන්. මේකට උංග සමාජයත් කැමති නෑ. සමහර කෙනා එහෙම මමෙක් හදාගෙන මමියා මෛත්‍රී කරගෙන අනුන්ට ඒක වැඩිපුර දෙන එක විපස්සනාට ගැලපෙන්නේ නෑ. මමෙක් මෙතන හැදිල්ලක් වෙනවා. එහෙම නැත්තම් මෙතන ආත්මార్థකාමී ගතියක් තියෙනවා කියලා. නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා හරියනවා හරියනවා ක්‍රමෙ විතරයි. Taman ළඟ මෛත්‍රිය නැතුව තව කෙනෙකුට මෛත්‍රී දෙන්න හදනවා නම් ඒක නිකන් බොරු දේශපාලන ව්‍යාපාරයක් විතරයි. ඒ නිසා විපස්සනාට වාඩුණා වේවා මෛත්‍රී භාවනා සඳහා සමතට වාඩුණා වේවා ඒ තමන්ට දැනෙනවා නම් ගිම්හානේ මධ්‍යහන කාලේ සිසිල් වතුරක් ඇඟට වැටෙන්නාසේ මෛත්‍රී හිත පැතිරෙන්න පැතිරෙන්න පැතිරෙන්න පැතිරෙන්න හිත සිසිල් වෙන ගතියක් ඒකට අපිට කියන්නේ මෛත්‍රී කියලා අන්නේ සිසිල් වෙන ගතිය හිතන්න කියනවා මට මේ පාඩම කියලා දුන්න ගුරුවරයා මේ වෙලාවේ මේ තරම් සිසිලසෙන්ද ඉන්නේ යම් යම් හේතු නිසා ඒ උත්තරමන් වහන්සේලාට මෙච්චර විවේකයක් මෙච්චර සිසිලක් නැති වෙන්න පුළුවන් අනේ උත්තරමන් වහන්සේලා මගේ මේ ඉතිරි පැතිරි යන මෛත්‍රියෙන් මම පුදනවා අනේ මගේ ගුරුවරයා මේ වාගම සිසිල් වේවා කියලා තමන් අර විඳිනසි මෛත්‍රිය දෙනවා ඒ වගේම තමන්ගේ මධ්‍යස්ත වශයෙන් ගරු භාවනීය වූ තව කවුරු හරි ඉන්නවනම් ස්ත්‍රියාව පුරුෂයෙකුට මෛත්‍රී කරන්න එපයි කියනවා පුරුෂයෙක් ඉස්ත්‍රියට මෛත්‍රී කරන්න එපයි කියනවා. එතකොට විකෘති කාමයක් එන්නේ ඉඳී තියෙන. ඒ නිසා ඒ Tamanට කරු භාවනියත් අන දෙනකොට දෙනකොට අර Taman ළඟ තියෙන සුඛය හිතසුගතිය වැඩෙනවනම් එන ඒකට මෛත්‍රී භාවනාව කියලා කියනවා. භාවනාව කියන්නේ වඩනවායි. Taman ළඟ තියෙන මෛත්‍රී අනුන්ට දෙන්න දෙන්න පහනෙන් පහන පත්තු කරන පත්තු කරන මුල් පහනට අඩුවක් වෙන්නේ නැහැ. මණිකෙන් මණික ලං කරන්න ලං කරන්න මණිකෙන් මණික බබලනවා. ඒ වගේ මෛත්‍රී හදාගෙන මේක දෙන්න දෙන්න වෙදෙන්න වැතිරෙනවා නම් ඒකට අපි කියනවා මෛත්‍රී භාවනාව කියලා. ඊට පස්සේ පුළුවන් මදහත් ඇත්තන්ට ඊට පස්සේ පුළුවන් වෛරී ඇත්තන්ට ටිකින් ටිකින් ටිකින් ටිකින් දෙනකොට ඕක තමයි සාමාන්‍ය ওই මෛත්‍රී භාවනාවේදී පන්ති 24ක් ආකාරයට මෛත්‍රී භාවනාව වඩන ක්‍රම තියෙනවා. ඉතින් ඒකම තමයි විපස්සනාට වාඩි වුණාට පස්සේ කෙනෙක් තමයි මේ වාඩි වෙලා මොනම පිනක්වත් හිතන්න එපා. මොනම විපස්සනා ඥානයක්වත් හිතන්න එපා. මොනම ධානයක් හදලා මම දැන් ඉඳගෙන ඉන්න එක දන්නවද? ඉඳගෙන ඉන්න එක හිතසෝ එලවන එකක්ද? මේ මම පෙර පිං කරපු නිසානේ මේ වගේ කුෂන් එකක් උඩ මේ සුදු ඇඳගෙන සිල් අරගෙන බුද්ධ ශාසනයක වාඩි වෙන්න හම්බුනේ. මේක නිවන කියලා හිතන්න. මේක නිවනම කියලා හිතන්න. එච්චරයි. ඊට පස්සේ පැයම එක පාත් ගන්න පුළුවන් නම් ඒ ඉන්න ඉරියව්වේ හිතසුව ගතිය රහත් වෙන්න ඕන කියලා හිතන්න. ඒ මොකද ඒක එච්චර සුව වුණත් අපේ හිත කඩප්පුලි අපේ හිත නන්නත්තරයි අපේ හිත පිටතටපයි පයින්කොට ආයෙත් ගෙනත් යන්න මේ ඔබ මේ ඉන්න ඉරියව්වේ පහසුකම තියාගෙන හිටපන් ඉතින් මේකේ නිසා විපස්සනා භාවනාවේ මුල්ම මෛත්‍රිය මේක බුදුරජාණන් වහන්සේ කියන්නේ අරඤ්‍යගතව රුක්ක මුලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකා අරඤ්‍යගත වේවා රුක්ක මුලගත වේවා ශූන්‍යාකාරගත වේවා පළඟ බඳ වාඩි වන්නේය ඒ වාඩි වෙලා ඒ වාඩි වෙලා හිට බව දන්නවම හිටකට නෙවෙයි කියලා. ඒ ඉන්නකොට මම දන්නවා සමබරව මං ඉන්නේ කියලා. මං දන්නවා මේ දඬු කරගෙන නෙවෙයි ඉන්නේ කියලා. ඕක අත්‍යවශ්‍යයි. මොන භාවනාවක්වත් අත්‍යවශ්‍යයි. ඉති විපස්සනා කරන හුඟ දෙනෙක් ඉඳගත්තු ගමන් ආනපනිය ඉල්ලනවා. ඉඳගත්තු ගමන් පිම්බි මැකිලිම නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. මේ වතුරේ කල්ලන්නත් ඉස්සෙල්ලා බත් එක ඉල්ලනවා. ඉස්සෙල්ලා වතුර අල්ලයි වතුර ඇරුණා පස්සේ කටවත හොදාගෙන ඉස්සෙල්ලා බුලක් කාගෙන ඉන්නේ. කට හොදාගෙන අත හොදාගෙන තමයි ඊගාට කැම්මේසෙට ආර්ධනා කරන්නේ. මේගොල්ලෝ ගී ගාම කැම්මේසි අල්ලනවා අතපය හොදන්නේ නැතුව. අනිත් වගේ මේ විපස්සනායේ මුලත මේ කාරණාව හරියන්නේ නැත්තේ. මේ Tamanට තමයි මෛත්‍රිය කරන්නේත් නැහැ. මෛත්‍රිය ඉස්සල්ලාම තියෙන බ්‍රහ්ම විහාරයේ බව දන්නේත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් උන්දට බ්‍රහ්මයා කියන්න පුළුවන්. දෙවන්නේක් නැහැ. මම දැන් මෙතන කියන එකට දෙවන්නේක් නැහැ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරනවා ඉන්නවනම් දෙවැන්නියක් ඒ තෘෂ්ණාව තමයි. අපිට මේ ඉන්න බැරි මම දැන් මෙතන කියන එකට අපේ තෘෂ්ණාව විවිධ වෙස්මුණු දාගෙන අපිව 18 සංයුලින් නටවනවා. අතීතේ මීට වැඩිය හොඳයි අනාගතේ මීට වැඩිය හොඳයි තණ්හා වැඩි අතන මෙතන මීට වැඩිය තණ්හා වැඩි අරය මෙයා ගාව තණ්හා වැඩි නිසා මම දැන් මෙතෙන්ට මෙච්චර හේතු කාරණා පෙන්වුවත් විපස්සනා පැත්තෙන් සහ මෛත්‍රී භාවනා සමත පැත්තෙන් හිතින් නැති බව මේ බණ අහන බණ කියන කවුරුත් දන්නේ කියලා. ඕකයි විපස්සනා කියන්නේ ඕකයි සමතේ කියන්නේ මේ හිත සුව පැත්තේ. එනිසා මේක මනුස්ස ධර්මයක්. මේකේ බුද්ධ බෞද්ධයන්ට සීමා වෙච්ච ත්‍රිපිටකේ දන්න අයට සීමා වෙච්ච පැවිදි වෙච්ච අයට සීමා වෙච්ච මේ ශිල්පද තියෙන අයට විතරක් සීමා වෙච්ච කතාවක් නැහැ. මේක අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා සරුවචන් හන්සේ මේක බ්‍රහ්ම විහාර වශයෙන් ඕනම කෙනෙක් තනියම ඉන්න තාක්කල් බ්‍රහ්මෙක් දෙවැන්නෙක් හෝ දෙවැන්නියක් ඉන්න තාක්කල් දේවලෝකේ තුන් වෙන වෙනකොට ගම හතර වෙනකොට කෝලාහලයි. ඕනම කෙනෙකුට තනිවීමේ හැකියාවක් තියෙනවා. මනුෂ්‍ය සමාජ සීලී සතෙක් වුණාට තනිවීමේ හැකියාව මේ පරිණාමයෙන් අපිට ලැබිලා තියෙනවා. ඒක දන්නේ නැති මිනිස්සු තමයි මේ හැම වෙලාවෙම කටට දාගෙන දෙවැන්නෙක් සහිතව ඒක චරගතියක් නැතුව දඟලන්නේ. නමුත් නිකමට විහිළුවට අහනවා ඔබට කඹේක යන්න උනොත් කටක් දාගෙන යන්න පුළුවන්ද කඹේ ඇවිදින්න පුළුවන්ද ඔබට වතුර කඩලා පීනන්න උනොත් කටක් දාගෙන පීනන්න පුළුවන්ද ඒ නිසා බොරු ඕනේ නැහැ ඒ පුළුවන් වෙලාවේ හයියත්ති තියෙන වෙලාවේ තව කෙනෙක් අල්ලන දෙක තුන කරගන්නවා වෙනුවට අඩු ගන්න එහෙම වුණත් ඊට එන්නෝ ඉස්සරෝ පස්සේ තනියම ඉන්න පුළුවන් ගතියක් තියෙන බව දැනගන්නේ මේ ලෝකෙන් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියලා. ඒක දැනගන්න මිනිස්සු බයයි. ඒ නිසා ඒගොල්ලෝ විවිධ සමිති සමාගම් හදාගන්නවා. විවිධ ව්‍යවස්ථාවල් හදාගන්නවා. විවිධ සමූහ හදා ගන්නවා. ඒ කියන්නේ තනියම ඉන්න බය එක. ඒ නිසා කියනවා සිංහයා කවදාකවත් දෙන්නෙක් ඉන්නේ නිසා සිංහයෝ නෑ සමාජශීලී වෙන්නේ නිසා සිංහ සමාජය තමයි ලෝකේ තියෙන ලොකුම විහිළුව. සිංහයෝ සමාජ හදන්නේ නෑ. සිංහයා ඉන්නේ තනියම. මොකද ඌ කාටවත් බය නෑ. ඔය කාගේ හරි කරේයක් දාගෙන ඉන්නවනම් ඒ මනුස්සයට වෙලා තියෙන කොන්ද බය නෑ. ඒ තව කෙනෙක් නැතුව ඉන්න බෑ. මම කියන්නේ මුළු ජීවිතේම මුළු දවසම කියලා අඩු ගන්න. එක චිත්තක්ෂණ දෙකක්වත් Tamanට ඉන්න බැරි නම් තනියම ඉති ඌට ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඌට සාක්‍ය සිංහයි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් ඌට සාක්‍ය පුත්‍ර කියලා කියන්නෙත් නැහැ. ඔක බලු සිංහයි. බෞද්ධ හදලා තියෙන බුදුහාමුදුරු ඉස්ලාම හදපු සිංහ සමාජයේ දෙන්නෙක් එකපාරේ යන්න එපයි කිව්වා. දෙන්නෙක් එකපාරේ යන්න එපයි කිව්වා. තනි තනිව Tamange වැඩ කරගන්න. ඉතින් මේකේ නිසා පසේ බුදුරජාණන් වහන්සේලාට සීමා වුණයි කියන එක ටිකක් පිළිගන්න අමාරුයි. ඒ හැම භික්ෂුන් වහන්සේ නමක්ව හැම යෝගාවචරයක් දරගන්න ඕනේ යෝග කර්මයේ යෙදලා ඉන තාකල් කතා කරන්න එපා කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න එපා කෙනෙක් එක්ක බලන්න මේ හම්බෙච්ච වෙලාවේ තමන තම මෛත්‍රී කරගෙන පිරිච්ච ජීවිතයක් ඇති කරන්න. ඒ නිසා දෙවෙනි නිදර්ශනය දෙනවා යම් කිසි බඩු වැඩි වෙලා පිරීලා ගොඩ කබඩා වෙලා මකුල් වැඳිලා තියෙන කාමරයක් ගැන හිතන්න කියලා. ඉතින් අලුතෙන් ආපු ගබඩා පාලක අරගෙන මේක සුද්ධ කරපන් කියලා. පරණ එක නේක අවුල් කරලා තිබ්බේ. ඉතින් අලුතෙන් ආපු එක නා ඉස්සලාම කරන්නේ මිනිස්සයා මේ මුළු ධර්මේ දාන මුළු කාමරේම සයිස් කරනවා. ඉස්කලා අතු ගාලා ජනෙල් දොරවල් ඇරලා හඳුන් කෝරක් පත්තු කරලා මේකට විවේක වෙන්න ආයි. එතකොට යාර තිබිච්ච කුණු මකුළු දැල් කරපොත්තු සීර පයින් වෙලා අර හිස් කාමරේ උලන් වදින අවුව වැටෙන හිස් කාමරේ හඳු කරපත්තු කරපම ඇති වෙන පිරිච්ච ගතියක් තියෙනවානේ. බඩු පිරීලා පුස්පෙදිලා තියෙනවට වැඩිය අන්න වගේ තමන්ගේ හිත එක චිත්තක්ෂණයකට ද්වේෂයෙන් හිස් වෙනවා. මම අද සම්පූර්ණ පිරිච්ච ජීවිතයක් ගත කරනවා සීලවන්තව සුදු ඇඳගෙන සුදු සීල් රකින්න ආයතර ඉඳගෙන පිරිච්ච ගතියක ඉන්නවා. මයිටි දන්නේ නැති එක්කනට මේක කූඩල්ල කොට උඩ තිබ්බා වගේ මහා පාළු. මහා තනි ගතියක් දැන. ඉතියා යහාට තෙතමනීට යනවා සීතලට බහිනවා. එහෙම නැත්තම් ගිම්බෙක් ගිම්බෙක් කරන ලාහක් උඩ තිබ්බා වගේ උට ඉන්න බෑ. ඒ නිසා මෛත්‍රී දන්න කෙනා විවේකයට කැමති, පිළිචුගතියට කැමති. ඒ නිසා Tamange හිත ආඩ්‍ය වෙනකොට මේ බලපුලුවන් කාර්කම් තම්බුනාම කීර්ති ප්‍රසංසා වලින් කුණු කන්දල් වලින් පිළිලා නැහැ. manussකම මතුවේ. හැම කෙනාටම මෙතෙන්ට යන්න පුළුවන්. ඒක මෛත්‍රී කියලා කියන්නේ. manussකමක් ඒකේ තියෙනවා. ආන ඒක දෙවෙනි නිදර්ශනේ ඉඳගත්තර පස්සේ පරියන්කේ ලක්මන් විපස්සනාට වේවා සමතෙට වේවා. අන්න ඒ අහිංසකකම මම මේ නිකන් සිල්ලර ගත්ත බෞද්ධ උපාසක උපාසිකාවක් විතරයි. භික්ෂුවක් භික්ෂුණියක් විතරයි. සික්මානාවක් සාමණේරියක් විතරයි කියලා. මේ පිරිච්ච ගතියට ගියා නම් ඇත්තටම ආයෙ නිවනක් ඕනේ නැහැ. ඒ නිවනේ රසය එතන තියෙනවා. ඒකෙන් පටන් ගන්න බැරි නම් ඒ කියන්නේ මනුෂයා පටන් ගන්නකොටම අවුලක පටන් ගන්නවා. තුන්වෙනි එක නිදර්ශනයක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වභාවයෙන්ම ලස්සන කාන්තාවක් මනමාලියක් කරලා මාලහත බැඳලා තැල්ල බැඳලා අලංකාර කරපුවාම මේ ගැහණිකේ ලස්සන තෙදවත් වෙනවනේ. ආන්නේ වගේ තමයි අපේ හිත මෛත්‍රී වැටිච්ච ගමන් සුකුමාර කාන්තාවක් ඒ මාලහත බැඳලා පෝරුවට නැංගුවා වගේ හිත සම්පූර්ණ ආඩ්‍ය ගතියකට එනවා මට බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා චන සම්පත්තිය ලැබිලා තියෙනවා මනුස්සාත්ම භාවය තියෙනවා සත්පුරුෂ සංසේවනයේ තියෙනවා, සද්ධර්ම ශ්‍රවණයේ තියෙනවා. ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ මේ අඬන්නේ. මේ ඔක්කොම අතට ලැබිලා තියෙද්දි අල්ලපු ගෙදර එකන ටෙලිවිෂන් එකක් තියෙනවා. අපේ ටෙලිවිෂන් එක එච්චර ලොකු නෑ. ඒ වගේ මේ ෆ්ලැට් එකක් නෙවෙයි. ඒකේ 3D තියෙනවා අපිට 3D නෑ. ඒකේ වර්ණ තියෙනවා අපිට වර්ණ නෑ කියලා ඔන්න අපි අඬන දේවල්. කොච්චර තුප්පහි කරගන්නවද කියලා බලන්න මේ දුර්ලභ වස්තු ටික මෙච්චර ලස්සනට ලැබිලා ඒක ගැන කල්පනා කරන්නේ නැතුව අල්ලපු ගෙදරත් එක කල්පනා කර කර මේ කවුදෝ මේ වෙනද ප්‍රචාර කාර්ය කොළුව දාපේක කල්ලාගෙන අපිත් නරක වෙලා අපේ දරුවෝ අපිට වැඩි නරක වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් කල්පනා කරලා පසේ බුදු වෙන්න ඕනේ නෑ. බෝධිසත්වෙක් වෙන්න ඕනෙමත් නෑ. මිනිස්සෙක් වෙන්න බලන්න. ඒකට මේ මෛත්‍රිය තියෙනවා. ඉතින් මෙහෙම රජ කෙනෙක් ඉඳලා තියෙනවා මේ කතාවේ නිදාන කතාවේ පෙරබරණසි බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන රමයේ කියලා ගන්න පටන් ගන්නවා. ඒ රජුරවණ්ඩ මේ ධ්‍යාන හතර තිබිලා තියෙනවා. ඒ රජුරෝ දැකලා තියෙනවා රාජකාරී කරන හැම වෙලාවෙම මේ මෙත්ත කරුණ මුචා උපේක්ඛා එකක්වත් තියාගන්න බෑ. කැත්තට පොල්ල වගේ ඔළුව තද කරගෙන නටන්න වෙනවා. මේ හතර තියෙන එක උනා රැකෙන්න නම් එකලා වෙන්න වෙනවා. ඒ නිසා රාජ්‍ය කරන කාලෙම මේක පිළිබඳව අධ්‍යක්ීමක් තිබිච්ච රජුරෝ මේ කරන හැම රාජකාරියක්ම හතර බ්‍රහ්ම විහරණයට විරුද්ධයි. එහෙම නැත්නම් ඒක දුර්වල කරනවා. ඒ නිසා මේ ඔක්කොටම වැඩිය හොඳයි බුද්ධ රාජ්‍යය. මේ ලැබිච්ච ප්‍රාදේශීය රාජ්‍යයට වඩා හොඳයි බුද්ධ රාජ්‍යය කියලා ඒ ස්වාමීන් වහන්සේ ඒ රජුරෝ තනියම තීන්දුවක් කරගන්න රාජ්‍ය පාවා දෙන්න ගිහිගේ අතාරින්න ගිහිල්ලා කැලේකට ගිහිල්ලා මේ තනි වෙච්චි ගමන් ඒ කෙනාට මේ මෙත්ත කරුණා මුචා උපේක්ඛා හොඳට තියුණු වෙලා පහළ වුණාට පස්සේ ඒ හරහා විපස්සනාට දැම්මම පස්සේ අශීබුදු වුණා කියලා කියන්නේ ඉදස් මේ උපමා කතා නිදාන කතා. ඉතින් ඒ වගේ යම් කිසි කෙනෙකුට මේ මෛත්‍රී සංකල්පය දැනට ඉන්න අසුචි ජීවිතය ගත කරද්දී මේ ගී ජීවිතය ගත කරද්දී මේ කෙලසිච්ච ජීවිතය ගත කරද්දී දැනගෙන ඒක මේ බුදු වුණාට පස්සේ දැනන මෛත්‍රිය නෙවෙයි මේ ඉඳුම් හිතුම් පහසුකම කියන එක. ඉඳගත්ත තැන ටික වෙලාවක් ඉන්න බැරිකම ඒ සඳහා අපි මේ নানা ආකාර පවුලේ ප්‍රශ්නයි ආර්ථික ප්‍රශ්නයි ඔළුවේ දාගෙන තමන් අයියා වෙන්න හදන හැටි තමන් අක්කා වෙන්න හදන හැටි ඒ වෙනුවට මේ මෛත්‍රිය අතට හම්බෙච්ච මෛත්‍රිය වෘත්ති විඳ ගන්න බැරුව අනාගතයේ අතීතයේ ජීවත් වෙන හැටි දකිනකොට අපි කාටදෝ කඹරන බත් බැලියෝ බවටපත් වෙනවා. අපි නිකම්ම නිකන් දාසියෝ බවටපත් වෙනවා. මෙච්චර ලස්සන මෛත්‍රියක් තියෙද්දි. අන්තික මේ මෛත්‍රිය හිතන්න කවදාකවත් පහළ ආර්ථික පන්තියේ සහ ඉහළ ආර්ථික පන්තියේ ඉන්න අයට කරන්න බෑ. පහළ ආර්ථික පන්තියේ ඉන්න අයට විවේක වෙන්න වෙලාවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් කඹරන්න වෙලා තියෙනවා. බර අදින්න වෙලා තියෙනවා. ඉහළ ආර්ථික පන්තියේ ඉන්න අයට පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. මේ වස්තු කවුරු හොරකම් කරයි. මැද පන්තියේ ඉන්න මිනිසුන්ට විතරයි මේක ලස්සනට හිතට දාගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම මේ නිවන් දකින්නන් වැඩි පිරිසක් ත්‍රිපිටකයේ තියෙන ගොඩක් කලාවට හුඟා දුප්පත් හුඟා පොසත් නැත්තන්ගේ කතා විතරයි. ඒ වගේ සුවිශේෂණයි. නමුත් වැඩි හරියක් නිවන් දකින මධ්‍යම පන්තිය. එනිසා අපි ඉපදිච්ච මධ්‍යම පන්තිය විශාල ආශිර්වාදයක්. අපිට බරපතල ප්‍රශ්න ඇත්තෙත් නැහැ ඇත්තෙත් නැහැ. ඒ නිසා ප්‍රශ්න කරන කටිය ප්‍රශ්න කරගන්න දෙන්නේ. ඒකට හේතුවක් තියෙන ප්‍රශ්න කරා. නමුත් අපි බුද්ධ පුත්‍රයෝ අපි බලන්න පුළුවන් තරම් තමන්ට තමයිටි කරන්නේ. ඒ නිසා ඉඳුන් හිටු පාසුකම් පිළිබඳව අපි සලකා බලනවා. ඉඳගෙන හිටියා. හිටගෙන හිටියා. හිටගෙන හිටගෙන හිටියා, ඇවිද්දාත් නිදාගත්තා. මේක කාය කර්මය. මෛත්‍රී කාය කර්මය කියලා කියන්නේ ඉන්න ඉරියව්වට මෛත්‍රී කරන. මෛත්‍රී වචී කර්මය කියලා කියන්නේ අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තාන පරිහරා. ද්වේෂ චරිතයට කියනවා අවේරෝ හෝමි කියන්නේ කියලා. මෝහ චරිතයට කියනවා අනීගෝ හෝමි අබ්මිල් රෝග ලියන කයෙන් අසනීපත් වෙනවා අවේ අනේ අභ්‍යාපජ්ජෝ මි ව්‍යාපාද මට නැති වේවා සුඛියත්තාන පරිහරාමි කියලා කියන්නේ ඥාන චරිතය. මට ලැබිච්ච ජීවිතේ මම සෝසේ පරිහරණය කරනවා. ඉඳගත් තැන සින්දුන් හිටු පාසුකම් ලබනවා. හිටගෙන ඉන්නකොට සමබරව හිටගෙන ඉන්නවා. ඇවිදිනකොට පොළොව උඩ මහ පොළොව පොළොව මහිකාන්තා මත සපත්තු සිරිපු දාන්න නැතුව තනි චලාපොළොව එහාට මෙහාට ඇවිදිනවා. බුදියානිනකොට බුදියානිනවා. මේක ලැබිච්ච ජීවිතයේ සෝසේ පරිහරණය කරනවා. එක් එක්කත් මේ ලෝකේ නෑ ඕකට. ඔක්කොටම තව ලැබිලා නැහැ. ලැබිච්ච කාට ඒක අරසා කරන්න ගිහලා ද්වේෂය. නමුත් මේ පොළවේ විදිහට පොළවේ විදිහට බව දන්නවනේ. ඔක තමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. එතකොට ඒ වෙලාවේ ඉඳගෙන ඉන්නව නෙවෙයි කියලා දන්නවනේ. බුදියාගෙන ඉන්නව නෙවෙයි කියලා දන්නවනේ. ඉතින් ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නැත්නම් ඇවිදිනවා කියන්නේ මොකද්ද කියලා අහම උඩ බිම්බන්නවා මේ පොත්වල ලියලා ඇති ආකාශය ලියලා ඇති මේ හිටගෙන ඉන්නකොට දැනෙන හැටි. නැත්නම් ඇවිදිනකොට දැනෙන හැටි. ඉඳගෙන ඉන්නකොට දැනෙන හැටි නෑ. තමන්ට වැටහෙන දේ. ඒක කියමනේ වටිනාකමක් නෑ භාවනා කමටහන් සුද්ධ කිරීම කැර. ඔය භාවනා කමටහන් සුද්ධ කරනකොට ඒක කියන එකමයි කමටහන් සුද්ධ වෙනවා. ඒක ලොකු මෛත්‍රියක්. Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න හැටි වැටේ නැහැ. මෙන්න මේ විදිහට මෛත්‍රී කරන එක පිළිබඳව අදහසක් තියෙනවා නම් එමස එදා ඉඳලා ජීවත් වෙන මිනිස්සෙක් බාට වෙනවා කඹරන බැලේක් නෙවෙයි. දාසෙක් නෙවෙයි. ජීවත් වෙලා ජීවත් වෙලා වැරදි නම් වැරදි කියනවා. සැප නම් සැප කියනවා. දුක නම් දුක කියනවා. ඒ 16 ගැටි තමයි හැමදාම සැප හොයන්නේ මොකද ඌ කාලකන්ණිය ඉඳලා තියෙන දුකේ. ඉතින් ආපු ගමන් සැපෙයිල. මේක එහෙම ගන්නෑ. මේක දිනේ ඇති හැටි. ඒ නිසා විපස්සනායි මෛත්‍රී කියලා කියන්නේ තමන් ඉන්න ඉරියව්වට එළඹ වාසය කිරීම. සමත වශයෙන් කියනකොට කියන්නේ වෛර නැතිවීම අවේරෝමි අනීගෝමි හිතේ දෝමනසේ නැතිවීම අභ්‍යාපජ්ජෝමි කයේ ලෙඩ රෝග නැතිවීම සහ ඉදුම් හිටුම් පහසුකම කියන ලැබුණා වූ ජීවිතයේ සුවසේ පරිහරණය කිරීම පිළිබඳ සංකල්පය. ඒක වචනෙමුත් සිද්ධ වෙන්න පුළුවන් හිතමුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනා ජීවිතේ ක්‍රියාශක්තියක් තියෙනවා. ඊයේත් පල්ලෙහාදී අහලා තිබුණා. ඇයි ස්වාමීන් වහන්සේ මේ නිසන් වලට ආපුවම ආනාපාන සති භාවනාව විතරක් උගන්වන්නේ උගන්වන්නේ ඇයි අපිට මෛත්‍රිය උගන්වන්නේ නැත්තේ කියලා. ඉතින් විපස්සනා කරන්න මෛත්‍රිය තියෙන්න ඕනේ නැත්නම් විපස්සනා කරන්න බෑ. මේ ආනාපානි කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ගා තියෙන ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මෛත්‍රී කියලා අර කියන වචන ටික වෙන්න ඇති. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න එච්චර වෙලා ගන්න බෑ. ඒ වෙලාවේදී නමුත් පළවෙනි වාක්‍යෙම ලියලා තියෙන හොඳට පහසුට පට්ටලේ වාඩි වෙලා ඉන්න හිතට සුවේලවන්නේ කියලා. එතකොට මෛත්‍රී පිළිබඳව අපි මෙච්චර වෙලා ගත්ත නිසා ඒ අනුසාරේ ඒක රූපකයක් කරගෙන දෙවණියට දක්වන කරුණාව සඳහන් කරන්න පුළුවන් ඒ යම් කිසි වෙලාවට සුඛ දුක්ඛ වෙනුවට සුඛ දුක්ඛේ නැති බව නැත්නම් මේ සුඛ හිතසුව නැති බව අහිත දුක ආපු වෙලාවට ඒක නැති කිරීමට ගන්නා කරුණම කාරණාවට කියනවා කරුණාව කියලා. නැත්නම් අනුකම්පාව කියලා කවුරු හරි අහිතකට දුකටපත් වෙච්චාම එයාට ඇති වෙන කම්පාව අනුව මටත් කම්පාවක් එනවා. ඒකට අනුකම්පාව කියලා කියනවා. ඒකට කරුණාව කියලා කියනවා. නිසා ඒක අරමුණු කරන්නේ දුක්ඛිත සත්වයා. දුක්ඛිත සත්වයා අරමුණු කරගෙන එයාට ඇතිලා තියෙන අහිත දුක අපනයනය කිරීමයි. ඉවත දැමීම සඳහා ඒ සංඛ්‍යාත වූ කල්පනාවට කර්මාව කියලා කියනවා. ඒක නිසා කරුණාවේ මයිතින පටන් අරගන්නේ. පටන් ගන්න විනාඩි 5 10 යනකොට ඔන්න දුක මතුවේ. ඉඳගෙන ඉන්න ඉරියව්වේ අහිත අමනාපය පහළ වෙච්චාම ඒක නැති කිරීම සඳහා ගන්න චේතනා ක්‍රියාකාරකම් අනුකම්පාවෙන් කරන්නේ ඒ අනුකම්පාවෙන් කරන්නේ මෙන්න මෙහෙමයි විපස්සනාද කියන්නේ මේ ශරීරය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බලලා දැන් සුවසේ තිබ්බ ශරීරය දැන් විනාඩි 5කින් දුකටපත් වුණා. ඉරියව දුකටපත් වුණා. අරමුණේ නොහිටීම නිසා දුකටපත් වුණා. පිට සද්දයක් ආපු නිසා දුකටපත් වුණා. හිතවිලි ආපු නිසා දුකටපත් වුණා කියලා අන්න ඒකෙදි ඒ සුඛ දුක්ඛ නෑ මේකෙදි කියලා තියෙන අහිත දුක්ඛ අපනායනය කිරීම සඳහා අපිට කිරීම සඳහා ඒ සංඛ්‍යාත උදී මට පහළ වුණාට පස්සේ මේ ශාරීරික පැත්තට සාක්ෂි දෙන්න යන්න එපා ශරීරයේ දුකටපත් වෙලා තියෙනවා අපහසුටපත් වෙලා. ඒකට මම දැන් භාවනා වශයෙන් මොකද කරන්නේ ඒ කනගාටුවක්වත් නොපැමිණීම සැපක්වත් නෙවෙයි කාටවත් පැමිණෙනවා ඉඳගෙන ඉන්න විනාඩි 5න් 10න් 15න් වැඩි ප්‍රම 20 යනකොට ඕනම කෙනෙකුට වෙහෙසටපත් වෙනවා. අන්නේපත් වෙච්චාම පත් වෙච්ච බව කියන්නේ නැතුව ඒක නොයෙන්ද ඉල්ලනවා නම් ආපු දෙයට ද්වේෂ කරනවා නම් ඒ කරුණාව වෙනුවට ද්වේෂය වංචා කරනවා. කරුණාවක් කියන ඕන කෙනෙකුට මගේ අක දැන් කියන අපහසු වෙහෙසේ ආන්නේ වෙහෙස ඇති වුණා. ඒක ඇති උනේ මෙහෙමයි. මට දකුණු කකුලේ මේ නහරයට තමයි රිදුනේ. ඇටේ යට තමයි රිදුනේ. එහෙම නැත්නම් මේ දනිස්සේ මෙතනයි රිදෙන්නේ. එහෙම නැත්නම් මට ආනපානිය ඉන්න බෑ හිත පිටපයි. තමයි මේ සද්ද නිසා කරදර වෙනවා. මෙන්න මේ ටික ඇති හැටි වාර්තා කරනවා නම් යා දන්නවා මේ කරුණාවක් අවශ්‍ය කරන වෙලාවක් කයට තියෙනවා. හිත ඒක තේරුම් ගන්න. ඒක මේ කයට වෙච්ච ගැන කනගාටු වෙන්නවක් කරනවා. ඒකට මේ සද්ද ඇති කරන මිනිස්සුත් එක තරහ වෙන්නවත් යනවා කියලා කියන්නේ කරුණාව වංචනික වශයෙන් කියලා ද්වේෂයක් ඇති කරනවා. අන්නේ தත්වෙට යන්න දෙන්න තුව මේ කරුණා කරුණා වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඒ අහිත දුක්ඛ පිටු දැකීම සඳහා වෙන කල්පනාවල් වල කියනවා කරුණාව. මේ කිසිම කෙනෙක් නෑ මෙතන ඒක නැති. ඕනම කෙනෙකුට මේක තියෙනවා අපි ඒක පටලවා ගන්නවා. ඒක නොපැමිණීමට උපක්‍රමයක් තියනවාද? ඒක කෙරුවේ වෙන ආත්මවාදී කෙනෙක්ද නැත්නම් මේ හේතුඵල ධර්මකින්ද කියන එක අමතක කරලා මේකට ද්වේෂ කරනකොට කරුණාව මතුවෙන්නේ වංචනික ස්වරූපෙන් ද්වේෂයේ ස්වරූපෙන් ඉතින් ඒ නිසා උගෝ දෙනට කමඨාන් සුද්ධ කරනට ඇති දෙයක් කියන්න බෑ. උගෝ දෙනෙක් කියනවට පුද්ගලිකව කියන්න ඕනේ. මේ පුද්ගලික මේකක් කියලා මේ මානවයාට පැමිණෙන දුක Taman පුද්ගලිකකරණය කර ගැනීමක් නිසා sannivedanaya කඩා හැලෙනවා. වංචනික ධර්මයක් වැඩ කරනවා. උගව දෙනෙක් හිතනවා මේ මේ වේදනාව ඉන්නේ මට විතරයි කියලා. මේ වගේ මානවයට අයිති මේ පෞද්ගලික දුක පෞද්ගලිකකරණය කරගත්ත පෘ탁ජනයට කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා. ඒක හෙලි කරන්න දන්නේ කරාට බුදුහාමුදුරු පේන. ධර්මයේ තියෙන. ආන්නේක හෙලි කරන්න වෙනවා මොකද අනිවාර්යයෙන්ම ටිකක් වෙලා ඉඳකොට මේ දුක ඇති වෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුජානනාථේ ඉන්න කාලේ මේ එක බණක් කාලා රහත් වෙලා තියෙනවා. ඒ මොකද ඒ විනාඩි 15න් පස්සේ ආ ඉන්නේ දුකත් එක්ක රණ්ඩු කරගෙන. ඒ දුක අතරින් බනහන කෙනා. ඒ දුක විනිවිදලා බුදුහාමරගේ වචනය අහන කෙනා. ඒ දුක විනිවිදමින් ඇහිීමට මුල් තැන දෙන්න පුළුවන් කෙනා තදබල විපස්සනාවක් කරන්න. භාවනාවක් වෙනවා එතන. ආන්න ඒ දේ දන්න කෙනාට ඒ කාලය තුල නිවන් දකින්න හොඳටම අවස්ථාවක් තියෙනවා. එවනතු මේ බුදුරජාණන්ගේ ඉන්ද්‍රජාලයක්වත් වෙන මැජික් එකක්වත් දෙයියෝ දීපු දේවතුක සංහාරයක් නෙවෙයි. ඒ බණ අහනකොට වේදනාවක් මතුවෙනවා. ඒතියෙදි යා වේදනාවක් තියාගෙන බුදුබණ හරි ආනාපාන භාවනා කරන එක නා වේදනාව ආවට පස්සෙත් එක සැරේටම දඟලන්නේ නැතුව වේදනාව හරහා මට ආනාපානෙ කෙරෙනවනේ කොහොමඩක්ක බලන්න බැරිද හුස්ම ගැනීම වේදනාව නිසා ඇවිස්සිලාද හුස්ම ගැනීම වේදනාව නිසා හෙල්ලිලා නැද්ද නැත්නම් හුස්ම ගැනීම කොහොමද tempat වෙලාද කියලා බැලුවොත් පුදුම හිතෙයි ඔය කොච්චර සද්ද වේදනා හිතවිලි කරදර කරත් හුස්ම දිගේ පුළු පුළුවන් වෙලාවේ සම්බන්ධය පවත් කරන තේරෙයි කලබල වෙන්න ඕන නම් පිටට හිත දාන්න. සද්ද වලට හිත දාන්න. ආනපන හිත දැම්මොත් සද්ද මැද තැම්පත් වීම සිදු මේක එක පැයක් භාවනා කරපු එක නදාන. මොකද එනකොට විනාඩි 10න් භාවනා නැගිටින්නේ එතන මොකද කයට ඒ තරම් ආදරෙයි ජීවිතයේ තරම් ආදරෙයි ඒ නිසා කයට පැමිණීමේ දුක මගේ කියා ගන්නවා. ජීවිතේට පැමිණෙන දුක මගේ කියාගෙන එයා ඒක මේ මේ කයට ඇති වෙන දුක එකක් ඒක දැනගන්න හිත තව එකක් කියලා දන්නේ ඒ අහිත දුක්ඛ දුරුවන් කිරීම සඳහා හිතේ පහළ වෙන මේ ශක්තිය තමයි කරුණාව කියලා කියන්නේ කරුණා මුදිත පරිතව කයි දිහා බලනද ඒ අස්සෙම මට එක්ක මූල කර්මත්තට අහුක දෙන්න බැරිද එතෙන් දැන් මේ ඇහින බණවට අහුක දෙන්න බැරිද කියලා බැලුවොත් අපි හිතන්නේ නැති ශක්තියක් ඒක පේනවා එක දරුවෙක් වදාගත්ත අම්මා කෙනෙක් ඒ දරුවත් හදාන තමයි රසාවත් කරන ගෙදරත් පිරිසුදු කරන ඉන්නවයි කිව්වහම පොඩි ඌලියක් නෙවෙයි අම්මට තියෙන්නේ. ඒ තරම්ම මේ දරුවා අවධානය ඉල්ලනවා. ඊතරතරේ වැඩේ කෙරෙන්නත් ඕනේ. අම්මට තනියට කිරි එන්නේ හොඳට කෑවේ නැත්තම් මේ ඔක්කොම කරගෙන අම්මා කෙනෙක් වෙනවා කියන එක ලේසි නෑ. දැන් දෙවෙනි දරුවෙක් ඉපදුණා. දෙවෙනි දරුවා චම්පලෙන් දරුවා මරණ්ඩයි. වෙන කෙනෙකුට බාර දෙන්නයි. ඌත් තියාගෙන එපාය. දෙවෙනි කාට උදව් කරන්නේ. ඒතකොට පළවෙනි කාට විරුද්ධ වෙනවා. පළවෙනි එක කොහොමඩක්වත් දෙවෙනි කාට විරුද්ධයි. මොකද අම්මගේ අවධානය යන්නේ දෙවෙනි එකට. අම්මා මේ දෙකටම බැලන්ස් කරනකොට ඒ අම්මගේ හිතක පහළ වෙන කරුණාව බලන්න ලොකු එකා ලෙඩ වුණොත් බලනවා. පොඩි එකා පුළුවන් තරම් නාවන්න කවන්න පොවන්න බලනවා. ඊට පස්සේ තුන්වෙනි එකෙක් උපදිනවා. එnde ende ende ende යනකොට ඒ අම්මා තුලේ පහළ වෙන ගතිය පිරිමියෙකුට හිතා ගන්න බෑ. පිරිමි ඒ තරම්ම ඔලොමලයි. ඒවට අත්තරකාරය හොයනවා, ආරම්මණම් හොයනවා. එක අම්මා කෙනෙක් දරුවෝ හතර දිනක් හදනවා කිව්වහම ආයේ වෙන ව්‍යායාමයක් ඕනේ නැහැ. එයාමට තේරෙනවා. ඒ අම්මා ඉන්නේ පුදුමාකාර කරුණාවක. ඒ අම්මට වෙලාවට කා ගන්න නැහැ. කිරි ටික දී ගන්න කිරි තනේ කිරි නැහැ. නා කියා ගන්න වෙලාවක් නැහැ. මොකද මේ දරුවන්ගේ දේවල් ඒකෙදි තේ අම්මා මුවින් නොබැන. ඒ උසන ඉස්ත්‍රිල්ලට පුත්‍රයන්න්සේ ගෑනු පක්ෂයටම කියන්නේ මාතුගාම කියලා. මාතුගාම කියන්නේ මාතෘත්වයක් තියෙන උන්ගේ ඇඟේම ඉපදෙලා. පිටිපොළ දාන ඕක ඇත්තෙන් පොරණින් එක්ක එක්කට ගහනවා එක්ක පොළවේ ගහනවා නැත්නම් දමල ගහලා යනවා එහෙම නැත්නම් වෙන ගෑණියෙක් ගන්නවා එහෙම නෑ අම්මා කෙනෙක්ගේ ඉතින් ඒක අපරිමිකාවක් තියෙනවා බුදුජානසිට කරුණා සීතල හදයන් කියලා තීර තියෙන ඥානොන්ට එහා ගිහිලා තීර තියෙන බුදුජානසිට කරුණාව වල මහා කරුණාව මහා ප්‍රඥාව ඒක අපි ගන්නෙ නැත්තේ නෝන්ජල්කමක් කියලා අපි හිතනවා මේ වැඩ ගොඩාක් කරමින් තව වැඩකට හිත දාන එක යටහත් පහත් ගතියක් බැල ගතියක් නෑ මේකෙන් තමයි මනස පුබුදවන්නේ නිසා යා දුක ආවට එක වචනේ තියෙන මොවිත් නොබැන හිටපන්. වචනෙන් කියන්න එපා කාටවත් කියපුව ගමන් ඔබ නෝන්ජලයක් කරනවා. වැඩේත් කරලා පොරණේ කියනවා. බාල්තුකාරයෙක් නෝන්ජලයක් කරනවා. කාගෙන හිටියොත් වැඩේ කරනවා කාටවත් අඟවන්න කියන්නේ. ඒ නිසා නිතරම ජාතික වීරයෙක් බාටපත් වෙනවා. ඒ නිසා ඒ කරුණාව අපි ළඟ තියෙනවා. ඒ ක්‍රියාවත් කරන්ඩ ආනපානේ බලනකොට <clears throat> විපස්සනා පැත්තෙන් සද්දයක් ආවට සද්දෙන් හිත කැඩුනට ඉවරුණාට පස්සේ තිබුණා වාගේ ආනපාන හිතියෝ දාන්න. ඒක දිගට මෙන්න සද්දයක් නම් කැටිනු බව දැනගෙන මේ සද්ද තීටි හුස්ම ගන්නව නේද මං කියලා දැනගන්න බලන්න. එහෙමත් නැත්තම් මේ සද්දේ හිත කරදර කරනවා. ආනපාන හිත යන්නේ නැහැ කියලා මම ඉඳගෙන ඉන්නවා නේද කියන එක දකින්න පුළුවන් කියන එක හරිම පහසුයි. ඒක මම නැවත නැවතත් මේ මෑත කාලේ මතක් කරන කාරණාවක්. ඉඳගෙන ආනපාන කරනලායි සද්දයකට කරදර වෙයි. කද්දේ හොඳ එකක් නෙවෙයි තමයි. නැත්තම් හොඳයි තමයි. මොකද මේ සද්දේ තීටි හුස්ම ගන්නවනේ. හුස්ම නතර කරන්නේ අන්න පුළුවන් නම් බලපන් හුස්ම තියා. ඊට පස්සේ බලපන් පුළුවන් නම් හුස්මට තමයි විශ්සර දෙන්න බැරි නම් මේ ආශ්වාස මේ ප්‍රශ්වාස ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ මනුස්සයා වැඩෙනව මොකද්ද ගුණයක්? අහිත දුක්ඛ තියෙනවා. ඒක නැති කරන්න නම් කරදර කරන එක ගැන හිතන්න හිතන්න දුක වැඩි. මම නැවතත් කියනවා ඒ බාධා කරන සාධකයට වැස්සට කැස්සට සද්දෙට හිතන්න හිතන්න දුක වෙදී. Taman ගැන කරුණාවක් තියෙන කෙනා බලන්න ඒ වෙනකොට ආනාපානේ කරදරයකට යනවනේ. ඒකට මේ ඉඳගෙන ඉන්න ශරීරය තියෙනවනේ මට බැරිද වරින් වර අතරින් පතරින් ඉන්න කය බලන්න බලනකොට බලන්න ඉන්න කය එතන ආනාපානේ කොහේ සැපතේ ඉන්නු. එතකොට එන්නේ එන්නේ එතන සැප වැඩි. නිසා කරුණාව භාවනාවේදී විනාඩි 10න් එන්න පටන් ගන්නවා. පළවෙනි වෙනි අර්ධය අපි දෙමු මෛත්‍රියට. දෙවෙනි වෙනි අර්ධය කරුණාව. යම් වෙලාවක මේකේන මේ කරදරයක් ආවපමණින් කෑකෝ සංගහන්න නැතුව චෝදනා කරන්න නැතුව අයිතිවාසිකම් ඉල්ලන්න මේ කාගෙන හිටියොත් එයාට අර ඒ කාලය තුල අර යාකාර බැල්මක් බඳිනාට කය එන්නේ එන්න තැම්පත් වෙන බවක් තේරෙනවා. එන්නේ එන්න ආනාපාන ගත්තනම් ආනාපාන තැම්පත් වෙන ගතියක් තේරෙනවා. පිම්බි මැකිලි බලනවා නම් පිම්බි මැකිලි තැම්පත් වෙන ගතියක් තේරෙනවා. සක්මන් කරනවා සක්මන අනායාසයෙන් කරන ගතියක් එනවා. නිදැල්ලේ කරන ගතියක් එනවා. එතකොට යාට තියෙනවා මේ පොරකණ්ඩ ගියොත් තමයි මේ දැවිලි තැවිලි ගොඩක් තියෙන්නේ. ඒ කරදර කොච්චර තිබුණත් ඒව අතරින් බලාගෙන අරමුණ දිගේ හිත පැවැත්වුවොත් දුම මිහිරියාවක්, කිරි රසයක්, නෙල්ලිකඩිය කාගෙන කාගෙන කාගෙන යනකොට මැදදි මතුවෙන පැණි රස වගේ බුලත් ටිකක් කාලා මුලදී පැංගිර රහ තුනක් ටිකක් වෙලා කරන කිරි රහ වගේ මේ භාවනාවේදීම දුක පිළිබඳ අර්ථකථනයක් කරනවා කාටවත් ඔක කියන්න යන්නේ නැතුව චෝදනා කරන තෝක විනිවිද්දොත් ඔගේ යහපැත්තේ සපක් තියෙනවා. යහපැත්තේ සම්පතුවත් වෙනවා මුදිතාව කියලා. මුචා කියන්නේ ලැබිච්ච සැප ලැබිච්ච සුව මගෙන් දිලිහිනෝයාවා කියලා ඇති වෙන ගතියට මුදිතාව කියලා කියනවා. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් කියන්නේ තමන්ගේ දරුවෝ විභාගේ පාස් වෙලා ආරස්සාවක් ලැබලා සුවසේ ජීවත් වෙන අම්මයි තාත්තා සන්තෝෂ වෙනවා අනේ මගේ දරුවන්ට යථාලද්ද සම්පත්තිතෝ මාවි ගච්ඡanti ධාර්මිකව ලැබුණා වූ සම්පත්තිය අනේ උන්ගේ නොපිරිහෙවා ඒ තමයි බාහිරමයි මුදිතාව අධ්‍යන්තර මුචාරිත විපස්සනා මුචාව තමයි මොන කරදරේ හරි කමන්නේ දිගට කරදර කරන්නේ ඒකත් එක්ක හැප්පිලා හිත උස ගන්න එපා ඒ වෙලාවේදී ඔළුව පාත් කරගෙන ඉඳලා ඒක හතරින් Taman ඉන්න ඉරියව්ව හෝ ආනපානෙ හෝ බලාගෙන ගියොත් දියටින් ගින්දර ගෙනියනවා වගේ ඔය කරදරේ හැප්පෙන්න ගියොත් වැඩි වෙනවා. අයිතිවාසිකම් ඉල්ලන්නකොත් වැඩි වෙනවා. මේ කරදරේ හරහා යන්න ගියොත් ඒක කියන්නේ දැලෙන් හුලම් බදනවා වගේ කියලා. උලඟට බෑ දැල හොල්ලන්න. උලඟට පුළුවන් රුවලක් හොල්ලන්න. උලඟට පුළුවන් නැවක් හොල්ලන්න. දැලක් හොල්ලන්න බෑ. දැල පොඩි හෙල්ලිල්ලක් කරනවා. නමුත් දැලෙන් හුලම් බදන්නේ නැහැ. ඒ වගේ මොන කරදරයක් ආවත් සති ජාලාව සති දැල කඩන්න බෑ. ඒ නිසා කරදර එයි. දැල පොඩ්ඩක් හුලම් අල්ලනවා. නමුත් ආයෙසරක් කෙටින් හිටිනු. රුවලට අහුනොත් නම් නැවක් අරගෙන යනවා. ඒ නිසා අපේ සතිය දැලක් වශයෙන් තියාගෙන ඉන්න ඒ දැල හොලකින් හොල්ලන්න පුළුවන් වුණාට බදල්න්න බෑ. ඒ වගේ මොන කරදරයක් ආවත් ඒ වගේ කරදරවල තියෙන අනිත්‍යත්වයක්. කරදරවල තියෙන දුක්ඛත්වයක් අනාත්මත්වයක්. සතියේ යනුව වාසිය ලබාගෙන සතිය පවත්වන්න පුළුවන් නම් එන මුදිතාව මම හිතනවා මේ රජ්ජුරුවන්ට ගොඩාක් උදව් වෙන්න ඇති කියලා. මෙත්ත කරන මුත්‍යා දාන නිසා විපස්සනා කරන්න ගියාම කායික දුක ඉඳ ඇති. ඒවා විඳගෙන ඉඳ ඇති. ඉන්නකොට ඇති වෙච්ච මේ මුදිතාව නිසා යාර තේරෙනවා ඉවසන්නා නිවන් දකි කියලා. මෙන්න මේ විදිහට මේ තැපට දුකට එනකොට කෑකොස් සංගහන්න නැතුව ඒක තමයි වාසියට හරවන්නේ. උතුරු පැත්තේ හොලඟාවත් දකුණු පැත්තේ හොලඟාවත් අපි අර ඉතලා පච කරපු රුවලේ උපමාව පෙන්නනවා රුවල් කාර්යා රුවල බඳ ගන්නවා විරුද්ධ පැත්තෙන් හොලඟාවත් යන්න ඕන පැත්තට යන්න දන්නවා ඒක ඉස්සර තිබුණ නායක ශිල්පයේ තිබුණ අති දක්ෂකමක් කොයි පැත්තෙන් හුලං ආවත් එයාට යන්න ඕන පැත්තට රුවල හරව ගන්න තියා දන්නවා වගේ උපේක්ෂාව තියෙන එකන මේ කරුණාවත් මේ මෙත්තාවත් මේ මුදිතාවත් තුන අවස්ථානුකූලව හසුරව ගන්නවා මුවින් නොබැන ඉන්න. මොන දෙයකටවත් චෝදනා කරන්නේ මේ හැම එකක්ම මට භාවනා උගන්වන්නයි එන්නේ. හේතුඵල ධර්ම උගන්වන්නයි එන්නේ. ඇති හැටි උගන්වන්නයි එන්නේ. ඇති හැටි දැක ගන්නයි එන්නේ. මේකට හැප්පෙන්නේ නැතුව උපේක්ෂා කරන්න පුළුවන් නම් මේ සැප දුක දෙකෙහි නොසැලෙන ගතිය කියලා කියනවා. ඒ නැත්නම් අදුක්ඛම සුඛ වේදනාව කියලා කියනවා. සැප දුක දෙකම නැති පුළුවන් තරම් මැද හරියට හිත ගන්න. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා දැලට හුලං අල්ලපුවාම හෙල්ලෙනවා වගේ හෙල්ලිල්මක් හෙල්ලෙනවා නමුත් බදන්නේ නැහැ. ආනෙතෙන් ආවට පස්සේ අර තියෙනවා දැන් මේ මේ ප්‍රාන්ත රාජ්‍ය කෙනෙක් පසේබුදු වුණානේ. ඒ පසේබුදු රජුරෝ බුදුහාමුදුරු ආයසක රජකම් කිරුවයි කියලා හිතන්. එයාට පුළුවන් වෙන්නට වැඩිය හොඳ රජකම් කරන්න. එන්නේ ඒ ගියකන ආපහු එන්නේ වැඩක් නැහැ මොකද අතන ඊට වැඩිය හොඳ එකක් නමුත් මේක සාක්ෂාත් කරාට පස්සේ තේනවා අපි ළඟ තියෙන මේ දුක් කරදර අපි මේ ලොකු කරන දඟලන්නේ කෙන්දක් තියෙන එක කන්දක් කරන දඟලන්නේ අමන කම නිසා අවිද්‍යාව නිසා මෝහය නිසා නොදැනීම නිසා සාතුෂ්ණාව නිසා ඒ නිසා අපි වැඩියෙන් වැඩියෙන් චෝදනා කරන චෝදනා කරන බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙකු සියල්ල දක්න කෙනෙකුට පේනවා අන්නේ විමස කොච්චර දුර්වලද කියලා අද ඔය ආයුධ තියාගෙන සීනා සංවිධානය කරන සමිතිය හදාගෙන නිලතල තාන්න මාන තීරම අරගෙන තින්නේ gedරට බංකොලොත් පිනිසු. තනි මිනිහට මොනම සීනාවක්වත් ඕනේ මොනම ආයුධයක්වත් ඕනේ මොනම ව්‍යවස්ථාවක්වත් ඕනේ මම දැන් මෙතන. ඒකට ගහන්න මොනම දෙයක්වත් නැහැ. ඉතින් අපි සතියටත් දෙනවා ඔය අර්ථකථනය. කිසිම දෙයක් ගැන පංගු peeru කරන්න එපා. එන හැටියට බාර ගනි. එයා එන ඇවිල්ලා යන මිනිහෙක් නේ. මොකටද උකට තරංග ගහන්නේ? මොකටද උකට නලියන්නේ? ඔක යනකම් හිටපන්. ඒකට අපි කියන්නේ විපස්සනා කරනවා කියලා දේයක මුලමදාග දකින්න. සද්දයක් ආව මුලදි කරදරයි මැදදී දරනවා සද්දිවනෝට ඉවරයි. වේදනාවක් ආව ඒකට මුලමදාගක් තියෙනවා. හිතවිල්ලක් ආව ඒකට මුලමදාගක් තියෙනවා. ඒ හැම එකේ මුලමදාග බලනකොට ආනාපාන මුලමදාග බලන වෙලාව හම්බ වෙනවා. ඊට පස්සේ ඒකත් පිළිකරතයි. දැන් අපිට වෙලා තියෙන ආනාපාන වගේ දෙයක මුලමදාග බලාගන්න වෙලාවක් නැහැ. මොකද අතරමැදදී හිතවිලි වේදනා සද්ද කරන අපි ඒ අනුව කිපෙනවා. ඒ අනුව දඟලනකොට අර සද්ද වේදනා හිතවිලි දිනනවා ආනපාන පරදිනවා සතිය පරදිනවා යෝගාචර පරදිනවා. මේ මෙත්ත කරන මොහොත අපේක්ෂා තියෙනවනම් ඒ සමත පැත්තෙමුත් ලස්සන මේ වර්ධනයක් එකේ තියෙනවා. විපස්සනා පැත්තෙම සමාන්තර දියුණුවක් තියෙනවා. සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ මතුවෙන ඕනම දෙයක ඇතිව පවත නැතුව යන දේ සංස්කාර කියනවා. ඒ විශේෂයි පංගු peeru තෝරන්න නැතුව දේශ උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් ඒ ගතියට ගහනද ඒකට මේක පෙන්වන්නේ අවිරුද්ධමානෝ ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව මේ ලෝකේ තියෙන ඕනම දෙයකට විරුද්ධ වුණොත් තමයි අපි ඒකට පෙට්‍රල් පුච්චන්නේ කිසියම් දෙයකට විරුද්ධ වෙන්නේ නැතුව මට තියෙන මගේ සතිය සාක්ෂාත් කරගන්න එකයි මට තියෙන මගේ Brahmacharya රැක ගන්න එකයි විපස්සනා වඩන එකයි නොසලී ඉන්න එකයි කියලා අවිරුද්ධ ප්‍රතිපදාව නැත්නම් අපන්නක ප්‍රතිපදාව ඔකටම කියනවා සංඝයාගේ තියෙන සාමීචි ප්‍රතිපන්න ගතිය කියලා. ඉන්නේ ගුණේ ප්‍රති වඩනවනම් ඔය හතරම එක වචනෙන් කියවෙනවා. අපන්නක ප්‍රතිපදා ඒකට සිංහලෙන් මේකේ දාලා තියෙන්නේ අවිරුද්ධමාන. ඒ වෙන දේවල් මොදේ රැළවල් එක එක ඇවිල්ලා ගියාට නැව ඌව ගණන් ගන්නෑ රැළවල් ඇවිල්ලා යනවනේ. නැව ගමන් කරනවා. ආහන්නේ වගේ තමන්ගේ විපස්සනාව කඩාගෙන යන්න වෙනකොට සබ්බේන ලෝකේන අවිරුද්ධමාන සියලු ලෝකයෙන් නැත්නම් ලෝකයා කෙරෙහි විරුද්ධ වෙන්නේ නැතු ඉන්නේ. නොසලෙන ගලක් වගේ, ශිකරයක් වගේ ඒ විරුද්ධ වෙන්නේ නැති ගතිය ඉන්න අවශ්‍ය වෙලාවට මුදිතාව මෛත්‍රිය දාන. අවශ්‍ය වෙලාවට කරුණාවේ දාන. මුදිතාවේ දාන. ආශ්‍රය උපේක්ෂාවේ දාන්න ඕනේ. මේ හතර යොදන වෙලාවල් තියෙනවා. ඒ අනුව අපි ආචාර ධර්ම, සමාජ ධර්ම පවත්නවා. නමුත් Taman දැනගන්නවා මේ හැම එකක්ම මේ වෙලාවට උපකරණයක් විදිහට උපක්‍රමයක් විදිහට මෛත්‍රී යෙදුවට ඊට පස්සේ ඒකට මුදිතා වේදන වෙලාවකුත් එනවා. කර්මා වේදන වෙලාවකුත් එනවා. උපේක්ෂා වේදන වෙලාවකුත් එනවා. Taman තියෙන්නේ හිත සලා ගන්න නැතුව මුවින් බනින් නැතුව අවිරුද්ධව සිටීමේ හැකියාව පටන් අරගත්තොත් හිත නිකන් මේ ගහක් ගලක් වාගේ මිනිස්සු වගේම ගස්කල් ගස් වැවෙනවා බෝ කරනවා ජාතික නමුත් කවදාකවත් ආගිරි ගන්න නෑ සුළඟක් ආවයි කියලා වැස්සක් ආවයි කියලා මොකක්වත් නෑනේ ආන්නේ වගේ අපේ හිත එන්නේ එන්නේ එන්නේ තේරෙනවා ඔය සැලරි අතුලින් අඩු වෙලා ගහක් වගේ ගලක් වගේ තියෙනවා ඒක තමයි මේ බුදු පිළිමයෙන් නියෝජනය කරන බුදු පිළිමේ මැට්ටෙන් හදලා තියෙන්නේ කළු වලින් හදලා ගඩොලින් හදලා තියෙන්නේ ඉන්නවා කරබල පණ තිබුණත් ඔච්චරයි කියලා අපේ අම්මා මට පුංචි කාලේ කිව්වා බුදුහාමුදුරුවෝ පණ තිබුණත් පුතේ ওই වගේ තමයි අපි වගේ දඟලන්න යන්නේ පණ තිබුණත් එහෙමයි මැට්ටෙන් හැදුවත් එහෙමයි. ඒක තමයි බුදුහාමගේ තියෙන මැටි පිළිමේ බණ. ඒ නිසා අපටත් පුළුවන් නම් මේ පිටසින් පිට තියෙන ලේමස් තියෙන මේ ශරීරය මැටි පිළිමයක් වාගේ එක චිත්තක්ෂණයක් දෙකක් විනාඩියක් දෙකක් තුනක් ඒ තරමටම අපි හතර බ්‍රහ්ම විහරණ වඩනවා විපස්සනා වඩනවා සතිය වඩනවා අන්න ඒක අල්ලගෙන දිනුන පවුණු කරගන්න දැන්ට යන කරගෙන යනවනේ යම් ක්‍රමයකට අන්න ඒකට ධෛර්යයක් නිසා දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒතොර තමයි එකලා ජීවිතයට පුරුදු වෙන බව ප්‍රාර්ථනාවෙන් විවේක ජීවිත පුරුදු වෙන වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම ධාරිතක් විදිහට මේ තිරන් රහත් වෙන්න බණ ඉවරච්චාම එතන මේ ඉඳගෙන අපි විනාඩි සල්පයක් අවස්ථාවදී මේ හැටියට ධර්ම සාකච්ඡාවට පෙළ ගැසව ගන්නවා. මේ කියපු කාරණා මත ඒ වෙලාවෙම කියන්න කරන දෙයක් තියෙනවා නම් එනනම් විශේෂයෙන් මෙතන මතක් කරන දෙයක් තමයි මේ වගේ වෙලාවක මේ වගේ පිළිදකට ධර්ම සාකච්ඡාවක ස්වරූපේනවා තියෙනවා මතක් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ඊතාවතාජාදී කාථා සජ්ජායනා කිරීමෙන් ධර්මදේශනා ශ්‍රවණ වාරයේ සතිವಾರයේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ආනාපානය හෝ ඉන්දි මේකේ හෝ ධානාත්මයක් නම් කරගෙන ඉන්න විදිහට හරි දීර්ඝ කාලයක් පුරුදු කරගෙන කෙනෙකුට පුළුවන් වෙනවා වගේ පේනවා යාට එතන පුළුවන් වෙනවා ඒක ඕන වෙලාවක මේ දෙලින්ම ආනාපාන කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් තමන් කරගන්න කර්මස්ථාන කියන්නේ ඒක සමහරට ඉරියව්ව ඕනෙත් නැහැ ඕන වෙලාවක හිටගෙන රැකීරියව්ව පුළුවන් වගේ පේනවා පුළුවන් වෙනවා. එතකොට හැබැයි එහෙම පුළුවන් එහෙම දක්ෂතාවයක් කරපු යෝගාවදරය වුණත් අර ධම්ම වාක්‍යයේ ওই නැවතනක මතක් කරන විදිහට මම දැන් මෙතන කියන ඒ ගියවට හිතමු කරා. යෝරොක් යොමු කරගෙන හිටියොත් ඒකට වාඩි වාඩි වෙනකොටම වාඩි ඉරියව්ව සතියෙනි සතිමත්ව වාඩි වුණා ඊට පස්සේ ඉරියව්වට යනවා නම් ඉරියව්වට කියන්නේ ගන්න. ගන්න බොහෝ දුරට තියෙනවා. ඊට පස්සේ ඉරියව්ව හිත දාගෙන හිටියොත් ඇත්තටම ඒ ඒ පරියන්කින් ලැබෙන පානිසංශේ අර එකපාරම ආනාපානික දැම්මම ගොරෝසුකට ගිහිලා ජීවිතයන ආනාපානික වඩා ආනිසංශ දායකයෝ ඕනි යෝගාවට හිතන තමයි. නමුත් අර ඕනි අට්ටකේ කියන්න පුළුවන් ඒක. නමුත් අර මේ මොකක්ද හේතුව නිසා මේ ඒ පුහුණු කරපු යෝගාවචරය මේක බාර ගන්න එකමක් තියෙනවා. එයා බලන්නෙම එකපාරම මේ එක්ක කිඳි නැගෙන ගන්න අර කාලේ නැති වීමක් කියලා හිතනවා වගේ පේනවා ගන්න. මේක නැති කර ගන්න පුළුවන් නම් එහෙම තමයි මේක පිළිගන්න පුළුවන්කමක් තියෙනවා මම හිතනවා මේ තමන්ගේ ඒ පරියන්කේ කටින් තවත් සාර්ථක වෙයි කියලා මම අදහසක් ඇති වෙනවා. පරියන්කනේ ජීවිතේ සාර්ථක වෙනවා. මොකද ඉඳ ගන්න බෝන්නේ භාවනා කරන්න. ඒ තමයි පුදුදන්සේ ආනාපාන සති පරිවේට පස්සේ සම්පජඤ්ඤ පරිවේක් පෙන්නනවා. ඉඳගෙන ඉනොට හිටගෙන ඉනොට යනකොට ඉනොට කනකොට බොනකොට ඒකේ හිත පවත්නවා. එතකොට අපිට ඉරියව්ව කොයි එක වුණත් මොන මොන හේතුවක් නිසා ඉරියව්ව කොයි එක පවත්වන්න එකත් ඒකේ නිදැල්ලේ ඒකේ අනායාසයෙන් ඉන්නකොට දැන් මම ඉන්නේ අසවල ඉරියව්ව කියලා දන්නවනම් ඒක බුදුන් කියලා හිතාගන්න. ඒක ධර්මය කියලා හිතා ගන්න. ඒක තමයි සංඝයා කියලා හිතන්නේ තමයි සීලය කියලා හිතා ගන්න. එතකොට ඕනම වෙලාව නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න කියන්නේ තමන් ඉන්නේ ඉරියව්වට හිත ගන්න. තමන් බලපදිමින් ඉන්නවා පුළුවන්. බයිසිකලයක් පදිමින් ඉන්නවා වෙන්න පුළුවන්. වෙන දෙල්ලමක් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම ඉන්නේ අසවල් ඉරියව්ව කියලා දන්නවනම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි කාටවත් බොරු කරන්න බැරි සත්‍යයක්. ඒක අමතක කිරීමේ සාපේර තමයි සංසාරය කියන්නේ. ඒක අමතක කිරීමේ සාපේර තමයි අසතිය කියන්නේ. භාවනා කරන්නේ නැහැ කියන්නේ නිසා පටන් ගන්නකොට අපි භාවනා මධ්‍යස්ථානට යනවා. පටන් ගන්නකොට ඔක්කොම හරියට වෙලාවට වයිල වෙලාවට නැගිටිනවා. සක්මන් කරනවා සක්මන් කරනවා. කරනකම ගියාට පස්සේ යාට සක්මනේදී මේ අරමුණ පරියන්කේදී මේ අරමුණ කියන එක විතරක් නෙවෙයි ඉරියව්ව වෙනස් වුණත් කොයි ඉරියව්වේ හිටියත් එළඹ සිටි සිහියට මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය කය මනුෂ්‍ය කයේ ඉරියව්ව මේ දන්නේ නැති නිසා අපි නිතරම ඉරියව්වට වෛර කරන එක තමයි කරන්නේ. ඒකයි මේ අපි රංගපෑමක් කරන හැම වෙලාවෙම. සෙනගක් ඉස්සරහා ඉන්නකොට අපි හැම වෙලාවෙම හැඩ වෙන්න හදනවා. ශරීරයත් හැඩ කරගන්න හදනවා, ශරීර ජීවිතේ රංගපාන්න. ඉතී තාකල් ජෝකර් කෙනෙක් වෙන. සමාජයට අපි විහිළුකාරයෙක් කරන සමාජය නම් ඒ ගණන් ගන්න සමාජය තමයි වීරයෙක් කියලා. බුද්ධ ආදී උත්තරමයන් ඉස්සර පිට අපි ජෝකර්ලා වෙනවා. අපේ ප්‍රകൃතිය තියෙද්දී අපි මේ එක එක දේවල් කරනවා. ඒක සත්‍යයක් ඒකට හීනමානට වැටෙනවා, කට්ටියක් අදිමානට වැටලා පිස්සෝ. ඇති ඉන්න හැටිය ඉන්න විදියට දක්වන්නේ අවුරුදු 6ට ඉස්සෙල්ලා විතරයි අපි. අවුරුදු 6ට ඉස්සෙල්ලා අපි හිටපු වෙටේ හිටියා. අපිට ඇඳුමක් තියනවද නැද්ද මම ගෑනු කෙනෙක්ද පිටිම කෙනෙක්ද මේ ඉන්නේ අම්මද තාත්තද අපිට හැංගීමක් තිබුණේ නැහැ. ඒ නිසා කවදාකවත් ආතතියක් නැහැ. ඒ නිසා ඉරියව්ව අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා දරුවෙක් දිහා බලනකොට කෙනෙකුගේ තියෙන ආතතියක් නැති වෙනවා. මොකද ඌ අහිංසකයි. ඌට පුළුවන් අම්මා තාත්තා වශයෙන් පවත්තන්න. ඌට පුළුවන් අම්මගේ තාත්තගේ බූදලිත් වශයෙන් පවත්තන්න. අම්මා අම්මා ගෙඩුවනේ හොයල බලවට කටයුතු කරලා දෙනවා. දැන් අපි ලොකු වෙලා හතරහන්දි කරගෙන දැන් අයියා වෙලා දැන් අක්කා වෙලා ලෝකේ තියෙන කුණු කන්දල් තීරම කොන්තරත් ක්‍රමයේ ගන්ධබා විශ්වන නගර සභා විශ්වන ඔක්කොමත් අරගෙන ගෙදෙට්ට බරගාතේ උම්මතේ මෙහෙන් ඩයබටික්ස් මෙහෙන් කොලෙස්ටරෝල් මෙහෙන් heart attack පුම්බගෙන ඇවිදිනවා පාරේ මොන විකාරයක්ද ඔය එකක් අරිල විකාරේ ඒක එක්ක වතුරෙක් ගාවත් නැහැ. උන්ට කැන්සරුත් නැහැ. අපි නෝ සිස්ට නැහැ කියලා. උන් කියලා තිබ්බ ඵලයක් පොන්නේ යන්න උඹට තේරෙන එකක් නැහැ. අපි ජොලියේ ඉන්න උඹට ඩේ කොලයක් කාලා. උඹලා මේ ගෙවල් හදාගෙන ගෙවල් රකින්න කරන මගුලක් අපිට තියෙන අපි අනේ දන කක්ක කරන අපිට කක්කෝසි දිනනවා. අපිට තියෙන ඔය පරිසර දූෂණ ප්‍රශ්න. අපි ලස්සනට ආහාර චක්‍රයට ගැලපිලා ඉන්නවා කියලා වඳුරෙකුට එහෙම දුන්නොත් ජනාධිපතිකම දෙයි කතාවක් හොම්බෙන් යන්නේ. මේ මිනිස්සයා වදාගෙන කරන ප්‍රශ්න ටික තියා බලනකොට මේ ශිෂ්ට වෙන්න හදලා කරගන්න අමන වැඩ ටික ඒකචාර ජීවිතේ මොකක්වත් නැහැ. තනි වෙලා බලන වඳුරෙක් වගේ. රිලෙවෙක් වගේ. අනිතික වෙලා තියෙන එක මගුල මේ තනි වෙන්න වෙන මිනිස්සුල් කරනවා. ඒක මේ ඉන්නකොට තමයි ඒක තියෙන්නේ. කිසිම සමාජ සේවයක් කරන්න නැතුව කරවන වැත්තකට හිටපන් එල්ල වෙලව වඳිනවා. එළියට කියලා සමාජ සේවය කරනවා හොඳයි හොඳයි කියලා අන්තිමට අර උත්තරි ගහන්න ජනමාධ්‍යෙන් ගහලා නැති බංගත්තාන ගන්නවා. ගාහනක් ගන්නවා කැලයක් වැඩි ගොලඟක් ගියා වගේ. එහෙන් නම ගත්ත මෙහෙන් තමයි ගත්ත මාවිලා යන්නේකයි තියෙන්නේ. ඇඟෙන්න තියන්න බෑ මොකක්. පොඩි එකා ඒක නොදැන කරනවා. ඉතින් අපි හිතන එක අමාරුයි කියලා අමාරු නෑ මේ අනාගනේ තරම් අනාගන. බුදුරජාණන්සේ ආයත් කියලා දෙනවා යකෝ උඹ ආවේ අවුරුදු 6ට ඉස්සලා හිටපු කාලේ ඉඳලා පොඩි එක අමතක කරලා තියෙන උඹ ඒක ගණන් ගන්න නැති නිසා. දැන් මතක් කරපන්. නැත්තම් පොඩි එකෙක් දිහා බලපන්. අර කොච්චර ජොලි ඉන්නවද කියලා. අනන්ත පටන් ගත්තාම රතු වෙනකම් මූණ දාන බාල ගිරිය වගේ කෑ ගහනවා. hina පිටම කිචි කිචි කිචි කිචි ගාලා හීනෙමුත් ඉඳාන. අපිට යන්න පුළුවන් අන්නේ අහිංසකමට යන් අහිංසකා යෝ මුනයෝ. සියලු මුනියරන් වහන්සලා අහිංසකයි. ප්‍රපංච කරනවා නම් මුර්ගයෙක්. පපංචාවි රතේව මගෝ. මේ අපිට කරන්න බැරි දේවල් වලට මේ හිත හිතත් අටමනේ කාට මුර්ගයයි කියලා කියනවා. තිරිසං වෙනවා. එනිසා ඕන්න මුනිවරෙක් කියන් ඕන්න තිරිසනෙක් කියන් ඒ තමයි ප්‍රශ්න තියා බලන්න හැටි. ඔය දේ බග වෙන්න බෑ කාටවත්. බග වෙන්න කියවන් අපි කඹරන ඉර කාර්ය බවට පත් වෙනවා. ඒක ಜಾති ව්‍යාම. ජාසිට එක චිත්තක්ෂණය. දෙකක්. පරියන්කට එකක් දෙකක්. එතන බුදුන් ඉන්නවා. ඒ නිසා මේ ඈතට කරගෙන ගැඹුරු නැත්තේ නෑ. ගැඹුරුයි. අන්න අපි නොදැන හිටියත් අපි ඉන්නේ එතන. ඒ බව දන්නේ නැතුව මේ සමාජශීලී වෙන්න ගිහිල්ලා මේ ප්‍රශ්න රාශියක් ඔළුවේ දාගෙන ශිෂ්ටාචාරය රකින්න, ආගම රකින්න, ජාතිය රකින්න, පවුල රකින්න මේ Tamanටත් ගෙදෙට්ට මර්ගාතේ තියදී මොන රකිල්ලද? අර අපේ පැත්තේ හිටිය ටිගරි පණ්ඩේ කියලා එකේ උගේ වැඩේ මේ හරක් දෙන්නෙක් රකින්න. දුකී කරු ගොනෙක් හිටියා, මී මාසේ හිටියා. අකීකරු මිදෙනක් හිටියා. වස්ස ලිහලා ඉන්නේ. එන්න මහත හරිම කීකරු වැස්සි බඳලා. වැඩිම තනකොළ කපනවා. ඉතින් වයස ගියා ඌ දන්නේ නැහැ. අම්මා ඇහුවා ටිකිරි බඳින් බඳින්නේ නැද්ද? අනේ නැන්දම මේ හරක් දෙන්න රකින්න බැරුව ඉන්න මට මොන ගෑනු රැකිල්ලක්ද මේ මට මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මම මේ කරන්නේ මේ හරක් දෙන්න රකින්න එක. නැන්දම කියනවා කතාවද බඳින්නේ කියලා. මටවත් මේ ලිපත් කරගන්න බැරුව මං ඉන්නේ. ආය මොනවද කතාවද බඳින්නේ කියලා. මේ අහලා තියෙන ගෑණියක් කන ගන්න ඇවිල්ලා. ඊට පස්සේ මැනිකට සාරි දෝන මැනිකට වලුරු දෝන ඕන දෙයක් කියන්න මම අරකට දෙන්නම් කියලා අන්තිමට ඔය ගෑණි වාකවන ඉතින් මේ බුදුහාමුදුරු කියන්නේ බොහොම සරල දෙයක් දැන් මේ වැඳලා ඉන්න කතිය තරහින් මම කතා කරන්නේ අපේ අම්මත් වැඳලා හිටියේ ඒ වුණාට බැඳට මොනවද ගැලවෙන්න උනම් පුළුවන් ගැලවෙන්න පුළුවන් බන්දිත ඉස්සරහත් පුළුවන් පස්සෙත් පුළුවන්. ඒ බැඳීමට තමයි අමනකම කියලා කියන්නේ. ඒ බැඳීම තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. බුදුහාමර කියන මේ බන්ධනේ පේන්නේ නැහැ මයිලකින්වත් බැඳිලා නැහැ. මොන දඬු කන්දේ ගැවුවා නම් කිත්තක් අඹයකින් බැඳලා දන් වලින් බැඳලා නම් පේනවනේ. ඒක දඟ ගෙයි කරනදී. මේකට කියන්නේ ඉරයක් ගන්නවා කියන්නේ. ගත්තට පස්සේ එක දෙක වුණාට පස්සේ ඉතින් අදපන් වෛරෝ බර වාගේ කියලා සින්දුවක් ගහන කල්කාත් යනවා. ඒ ඔක්කොම දෙක චිත්තක්ෂණ විවේක වෙන්න. ඉතරයි මේ සූත්‍රය කියන්නේ. හොඳයි. එහෙමනම් itthaataati gata sajjahana කරලා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා මේ යම් කුසලයක් රැස් වුණා නම් ඒ සියලු කුසල්